අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ධර්ම සාකච්ඡාව සඳහා භාවනා අධ්‍යක්ීම් ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න හතරකුත් ධර්ම කාරණා සම්බන්ධයෙන් එක ප්‍රශ්නයකුත් ලැබිලා තියෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම සක්මන් භාවනාව ලනු බැඳුරක කරමි දකුණු පාදය පොළවේ ස්පර්ශ වෙන විට දකුණ ලෙසද වම් පාදයේ ස්පර්ශ වෙන විට වම ලෙසද මෙනෙහි කරමි. පාද පොළවට ස්පර්ශ වෙන විට පාදයට රළු බව හොඳින් වැටහේ. සක්මනේදී පියවර 20ක් 30ක් පමණ අඛණ්ඩව මෙනෙහි කළ හැකි අවස්ථා ඇත. ආපසු හැරීමේදී දකුණ වම ලෙස මෙනෙහි කළ හැකි අතර පාදයට සිත යොමු කර අඛණ්ඩව පවත්වාගත හැකි අවස්ථා ඇත. කනට බාහිර ශබ්ද ඇසේ. සිත පරියංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී බාහිරයට යයි. සැලසුම් කල්පනා කරයි. සිහිපත් කරයි. සිත පිට ගිය බව දැනගත් වහාම පාදයට හිත ගන්නට හැකිය. සමහර වෙලාවට අරමුණ මෙනෙහි කළද සිතුවිලි ඇති වෙන බව දැනේ. නමුත් අඛණ්ඩව පාදයට හිත යොමු කර මෙනෙහි කිරීම කළ හැකිය. විනාඩි 40ක් පමණ සක්මන් භාවනාව කරමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමි. ඊතා සුළු වේලාවකදී හුස්ම ගන්න බව ශරීරය ඉහළ පහළ යන බව වැටහීම තුලින් වැටහෙයි. ඉන්පසු හිත මුහුණ දෙසට ගෙනෙයි. හුස්ම නාස්පුඩුව තුලින් ඇතුල් වන විට නාස්පුඩුව ඇතුළත විත්තියට සීතල බවක් හෝ උණුසුම් සියුම් ස්පර්ශයක් දැනේ. එවිට ඇතුල් වීම ලෙස මෙනෙහි කරමි. උෂ්ම පිටවීම මුලදී වැටහෙන්නේ නැත. නමුත් නාස්පුඩුවට සීතල ගතියක් හෝ ස්පර්ශයක් නොදැනෙන මොහොත පිටවීම ලෙස මෙනෙහි කරමි. අකණ්ඩව මෙනෙහි කිරීම ස්පර්ශය දැනීමත් සමග කළ හැකිය. හිත බාහිර අරමුණකට ගියද වහාම අරමුණට හිත ගත හැකිය. මෙලෙස දැනෙන ආශ්වාසය මුලදී දීර්ඝ ලෙස වැටහි. ක්‍රමයෙන් ආශ්වාසය කෙටිවන බව දනිමි. දකිමි. ක්‍රමයෙන් ප්‍රශ්වාසය නාස්පුඩුවෙන් පිටත සමට උණුසුමක් ලෙස සියුම්ව දැනේ. ක්‍රමයෙන් ඊටා කෙටි ආශ්වාස ප්‍රශ්වාස දැනේ. ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය නොපෙනී යයි. නාසය ආසන්න පෙදෙස ලෙස බලා සිටින විට නැවත ආශ්වාසය සියුම්ව මතුවේ. ප්‍රස්වාසය දැනෙන හා නොදැනෙන අවස්ථා ඇත. නැවත ආස්වාස ප්‍රස්වාසය නොදැනියයි. මෙලෙස පර්යංකයකදී වාර කිහිපයක් සිදුවේ. 10 13 වාරයක් සිදුවේ. ක්‍රමයෙන් ආස්වාසය දැකීමට ගන්නා කාලය වැඩි වේ. ආස්වාසයේ සියුම්ව කෙටිව දැනේ. ආස්වාස 4ක් 5ක් පවතී පවතීමින් නැතිව යයි. මේ අවස්ථාව වන විට වේදනාව ක්‍රමයෙන් මතුවේ. වේදනාව මෙනෙහි නොකරමි. ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමි. වේදනාව නැති වී යන බව වැටහි. නැවත වේදනාව මතුවේ. වේදනාව ඇතිවීම නැතිවීම වාර කීපයක් හතර පහක් සිදුවේ. භාවනාව නතර කරමි. පැයකට ආසන්න කාලයක් ගත වී ඇත. ස්වාමින් වහන්සේ ආශ්වාසය නොදැවීම දිගු වේලාවක් පවතින විට නාසය ආසන්න පෙරිස දෙස බලා සිටින මොහොතේ බලනවායයි මෙනෙහි කරනු ලැබේ. මෙසේ මෙනෙහි කිරීම නිවැරදිද? ස්වාමින් වහන්සේ බොහෝ පර්යංකවලදී වේදනාව මතුවන්නේ ආශ්වාසය ප්‍රශ්වාසය ඉතා සියුම්ව දැනෙන අවස්ථාවේ හෝ ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී පවතින අවස්ථාවේදී. නමුත් මා වේදනාව මෙනෙහි නොකර ආස්වාසයේ දෙස බැලීමට කැමැත්තක් දක්වයි. නමුත් ආස්වාසයේ ඉතා සියුම්ව හෝ නොදැනෙන මට්ටමේ පවතින නිසා වේදනාව ප්‍රකටව මතුවේ. එවිට මා බැලිය යුත්තේ කුමක් දෙසද? හෝ මෙනෙහි කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තීරුම් කර දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. හරි, දැන් කය කරගෙන තියෙනවා භාවනා විශ්ිත වෙන විස්තරය කොලේකට ගන්න නැත්නම් සංවේදනය කරන් ඒකදී මම විශේෂයෙන් අවධානය යොමු කරන අවධානයට සතරචරය අවධාන කොටදට ඒකදී සභාවට මතක් කරොත් අපි කතා කරන මොන සංසිද්ධියද කියලා උඹට ආස්වාස්වාස සංසිද්ධියට වේදනාවක් එකපැත්තක ලිතක පැහැර ගන්න හදනවා ඒකෝට යෝගාවචරය විසින් ආශ්වාස ප්‍රශ්වාස නැතිව නිසා නාසිකාග්‍රේදීශය යොමු කරනවා. නාම යෝජනා කරලා ඒකට යොමු කරන්න හදනවා. ඒකට මේ දෙකෙන් වේදනාවෙනි නොකරන උත්සාහ කරන බවකුත් අද ආනාපානේ නොපෙනීම නිසා අපේ ඉඳ තියෙන නාසිකාග්‍රේ මෙනෙහි කරන්න ගන්න උත්සාහයකුත් දෙක පිටපතේ ප්‍රශ්න කරලා මේක කරන්නේ කොහොමද නොකරන්නේ කොහොමද මොකද කරන්න ඕනේ කියලා ඊට යටිත් අවශ්‍ය වෙනවා බලනකොට. ආනාපාන ගැටෙනකොට අර නාසිකාග්‍රේ කොටස බලන්න කුතු කරගෙන තියෙනවා. වේදනාව පිළිබඳ බලනවා කියන එක පාවිච්චි කරන්නේ නැහැ. බලනවායි මෙනෙහි කරන දෙකම නැතුව ඔය එන දෙයට එන දෙන එක තමයි යෝගේ ඉදිරි පියවර. යෝගාවචරය කරන දේ ඔක්කොම අතාරිනවා. මෙතෙන් දික් කරන්නේ මෙනෙහි කිරීම අපිට කරන්නේ නැත්නම් විතක් වෙනවා. දැක්කේ නැලකම ਵਿਚාරයක් නැතර කරනවා. මේ ආනපනේ මේ ආනපනට මම යොදන්නා යොදු යොකරට හදන ගාමී නාසිකාර්ගේ අගබෙදෙස මේ වෙනුවට ගෙටක වගේ හදන වේදනාවාදී කාරණා මොනවද කියනවා? එනවා මේ වෙලාව වෙනකොට හොඳට ඇන්න ඇදලා තියෙන්නේ. විෂ කැපිලා තියෙන්නේ. ඒ නිසා කරන්න තියෙන්නේ ඕන දෙයකට හේතු කරගන්න යනුව කටයුතු කරන්න. එතකොට අර මෙහෙවීම, යදවීම, විතර්කනජ මානසිකාරයේ අයින් කරනවා. මේක බලනකොට අර බලනවා කියලා සැකයකට තිබුණ ඉඳ අඩුයි. නැත්තම් අපි කරන්නේ මේ සැක නොකළ යුත්තන්ට සැක කරලා ධර්මකාය වැඩ කරන හදනවාදී අත දාන්න හදලා ශීර්ෂයක් නම් අත දාලා නැහැ. සෑහෙන දුරට ඉක්මනට තියෙන්නේ. මෙන්න මේ ටිකක් කියන්න ආසයක් කරන්නේ. එතකොට මෙතෙන්දි කියන්නේ තියෙන අපේ ඉංගල පැත්තේ නා භාවනා නොකර ඉන්නකොට ඉන්නේ ඒකත් එහාට කරලා කරනවා මෙහාට කරලා කරනවා ඒ අතපත ගන්න හදන හැම වෙලාවකටම පැන්නේ පොරදී එක්කමන්නේ වෙනවා අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා බැලු බැලුවට යෝගාකට වෙන්නේ ප්‍රවාහය ආකූලයි කියන්නේ වේදනায়නවා නාසිකාග්‍රතන යොමු කරගෙන තියෙනවා ආනපනෝපණී යනවා මේ අනාකූල ප්‍රවාහය. සම්පූර්ණ හේතුඵල ධර්මකේ යන්නේවත් අන්න එකට ඉඩ දීලා මමයා පැත්තකට කරලා නැත්නම් භාවනා නොකර කියන වචන තමයි තේ දාන තියෙන්නේ. අම්මා මුත්තා කියවත් භාවනා නොකර ඉන්න කැමති නැහැ. මෙතන භාවනා කරනවා කියලා කර කරනවා කියලා කරන්නේ අන්න එකට. අනේ අනන් නැතුව අනන සෝකේ කියලා තියෙනවා. අනන සෝකේ කියන්නේ පබවල ත්‍රිපිටකය හැදෙන්න ණය නැතුව ජීවිතේ ජීවත් කරන එක කියනවා අනන සුඛේ කියලා. කාටවත් ණය නැහැ. දැන් ඒකේ කොටවත් නැහැ. දැන් ඔක්කොම ඉන්නේ කල්පතු ප්‍රමිත. උඩ පොදින හැම එකම දැන් උත්තර 50000ක් ණයයි. පිට. ඉතින් බක්ක බෝකේ නෝත් නැහැ. ඒකේ කොටවත් නැහැ. ලංකාවම අනන සුඛේ තමයි ඉන්නේ. ඒක තමයි විශ්වාසවන්තව වැඩි කරන්න දෙන්න හදන්නේ. 50000ක් මන්දි වහක් 5000ක ණය දීලා අපි සූරා කණ්ඩායම් හදාගන්න. ඒක තමයි අනන සූරියද තියෙන ආර්ථික උච්චරය. නමුත් කර්මාකර බලන්න මේ වැඩි සාමාන්‍ය ක්‍රමයේ යනකොට මොනක්වත් නොකර දේශ බලා සිටීමේ හැකියාවක් තියෙන විදර්ශනය කරන විදර්ශනා කරනවා. පිළිවිද දකින්නයි කියන්නේ. අනුපස්සනා කරනකොට ඒකේ අnder ගා ගඟ ගලනවා. Taman යුරට වෙලා කරන ගඟ දිහා බලන්න. අත දාන්න පාට දැම්මොත් එන්නේ. අත දැම්මොත් ගඟ කැළඹෙනවා. කකුල දාන්නත් එපා. වලිගේ දාන්නත් එපා. වලිගෙත් පොඩ්ඩක් පිටිපස්ස කරලා තියන්න තමයි ඒකත් නලිනවා වෙලා. ඉතින් අංග දෙවිවර ඒකත් කපලා ගන්නවා. ඉතින් ඒ නිසා මේ හිස්ටරි නිසා මට මේ මේ විතරේ මේ කන්නේ කරා කරන්න පුළුවන් උනේ ඒ නිසා හදා බෙදා ගැනීම දීපේකන විතරක් සීමා වෙන්නේ නැහැ. මෙතන යනකොට ඇත්තටම මේ මහා කොටික ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වගේක් අහනවා සාරිපුත්‍ර ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් මේ දෙන්නම මහා නාගයෝ මහා රහතන් වහන්සේලා කොටික ඔය ප්‍රශ්න කලී නැති ප්‍රපංච කලී නැති තැනක ඔය ප්‍රපංච කරන්නේ කියලා යන්නදර යන්නදර නොවෙනකොට උඹ අරක් කරන්නද මේක නොකරන්න කියලා ප්‍රශ්න අහනවා ප්‍රපංච කලී නැත්නම් ප්‍රපංච කරනවා කියලා කියන තන්නේ කර සැකේ ඕක විදෙන්න කියනවා කියන්නේ සද්ධාව නැතුව සද්ධාව චින්තනක සැකේ නෑ සැකේ චින්තනක සද්ධාව නැහැ ඒ නිසා ඔකට යන්න දෙන්න ඇඟිලි ගන්න නෑ. ඒකට පුදුම සත්‍තාවක් එනවා. බුදුහාමුදුර අපි මොන තරම් දැනකටද ගෙනියන්නේ? බුදුහාමුදුර අපිට මොන විදිහේ හික්මීමක් ඇති කරලා දෙන්නේ? මේ ජන දේට ඇඟිලි ගන්න. පවුල් කරනවා කියන්නේ මේ කරන අනුගලට ඇඟිලි ගන්න එක තමයි පවුල් කරනවා. පවුල් ඇඟිලි නොගහ හිටියොත් නෝ උනවා මේ කරප්පම්. ඒ නිසා පුළුවන් නම් බලන්න මේක සාමාන්‍ය ක්‍රමයක මේ මේ වගේ පන්තරක් ඉඳලා බණ කියනවා කියන්නේ භාවනා නොකර ඉන්නේ වෙලාවේ. ඒකල වෙනදී හොඳට බලලා වාර්තා කරා බුදු වෙනවා. අනන්ත සුඛේ වෙනකොට අනන්ත සුඛේ නානවා වෙනකොට අනාගාමී. ඒ නැත්තම් අන්නවා. දැන් පිට පොඩ්ඩක් ඉතින් ඒකකට අකුසල්වත් වැරදිවත් නෙවෙයි. මේ අපි ඉබේ වෙන්න පුළුවන් නිවැරදි දේ තියෙද්දී අතේ සල්ලි දීලා රටේ හරක් වල්ලා බැලුම් ගන්න වැඩ මේක. අදලා කලවම් කරගෙන සැකේකුත් ඇති කරගන්න හැබැයි ඒක තනි විශ්වාසනේ බෑ සාකච්ඡා කරලා මම විශ්වාස ඕනේ නිසා අවතක්සේ කරන්න හොඳ නැහැ. විහිළුවට ලක් කරන්න හොඳ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. පුළුවන් තරම් බලන්න සක්මනේ තියෙන තැනකදී සක්මන් කරනවා නෙවෙයි ඉවි යනවා. අපි කියන අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. භාවනා වෙදි සියල්ලම සිද්ධ වෙනවා 100 200ක් අවධානය බලන්න ඉන්නවා හොඳටම දන්නවා මම අත දැම්මොත් ගෝලි ගොඩක් ප්‍රතිදාන දෙවිදියට ඒවා ඉන්නේ ඒ වගේම ධ්‍යාත්මික පරිණාම චිත්ත නියම කියලා ධම්ම නියම කියලා ධම්ම නියමයට යන්නේ නැති එක තමයි අපි ඇඟලා අත දානික අත දාපු ගමන් කර්මරස් වෙනවා ඒක කර්ම නියමයට වැඩි කර්ම නියම යථාර්ථ ධර්ම නියමයට යන්න නම් පොතෙන් එනකන් මෙනේ කිරීම කරන්නේ මුදේ ඩාවට පස්සේ බලන්න මෙන්නේ මොකද? එන දෙයට එන විදිහට යන්න පුළුවන් ධර්ම න්‍යාය ක්‍රියාත්මක වෙනවා. පුදුමාකාර සාන්තිකර තත්ත්වයක් ඉතිරි අපේ මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත කය තැම්පත් කරගෙන වැඩි වේලාවක් එහි රැඳී සිටීමට හැකිවන ආකාරයෙන් වාඩි වී උඩුකයට හිත යොමා හුස්ම ගැනීම ආරම්භ කරමි. මෙහිදී හුස්ම වැදෙන ස්ථානය මත මෙහිදී හුස්ම වැදෙන ස්ථානය වන නාසයේ කෙළවරට හිත හොඳින් පවත්වා ඒ ස්වභාවය නිරීක්ෂණය කරමි. විනාඩි 10ක් පමණ හිත සම්පත් ගතියක් පෙන්වයි. දැන් ආශ්වාසයේ ඊතා සිහින්ම පටන්ගෙන මැද කොටස තරමක් ගොරෝසු ගතියක් දැනි අග කොටස නැවතත් සිහින් වී නූලක් වැනි ප්‍රමාණයටපත් වී අවසන් වේ. ප්‍රස්වාසයේ ස්වභාවයද එසේමය. මෙහිදී කිසියම් පුද්ගලයෙකුගේ හෝ වස්තුවක ඇති අනිත්‍ය ස්වභාවය පිළිබඳ සිතුවිලි මතුවී එනවා. එය එසේ වන්නට ඉඩ හැර කයේ ඇතිවන සියලුම ක්‍රියාවන් මට අවශ්‍ය ආකාරයට පවත්වා ගත නොහැකි බවත් පාලනය කරගත නොහැකි බවත් අවබෝධ වෙනවා. ආස්වාසය සහ ප්‍රස්වාසය අතර කිසියම් පරතරයක් ඇති බවත් ඒ පරතරය තුලින් නැවත ආස්වාසය හෝ ප්‍රස්වාසය ඇතිවන බව වැටහි යනවා. ඒ අනුව අනිත්‍ය ස්වභාවයෙන්ම සියල්ල ඇති වී පැවති විනාශ වන බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ සඳහා පැය එකහමාරක පමණ ගතවන අතර මෙහි යම්කිසි වැරදි ස්වභාවයක් හෝ නිවැරදි ස්වභාවයක් ඇත්නම් එය පහදා දෙනමින් මෙත් සිත් පිරදරිව ඉල්ලා සිටිමි. මේක අර දිගට තියෙන උපදේශක් මම මේ සාකච්ඡාවක් කරන්නේ භාවනා සඳහා නෙවෙයි අන්වේ ඥාන සඳහා නැත්නම් ණය විපස්සනාව සඳහා අතර ආනපාන වගේ රූප ධර්ම ක්‍රියාවලියක් නතර වෙනකොට නැත්නම් කායන පසන රූපාන නිවන රූප කර්මස්ථාන පැත්තේ ගෙවෙනකොට මේ හිත විවිධ කොටකට කොටවරකම් දෙනවා ධර්මයේ කියන මතක් කරලා දෙනවා බණ මතක් කරලා දෙනවා එහෙම නැත්නම් මේ මේක අහවල් ඥානෙ සමත විපස්සනා ගමන සේරම කරන්නේ සතිය කරන්නේ ඒ සිටි කවමදාක භාවනාක උදව්වක් කියන එකක් එයා ගන්න. එයා ගන්න භාවනා කරන්නේ විතරයි. ඒ නිසා මේ පේන්නේ අනිත්‍ය නේද කියලා එයා නිකම්ම පෙරපදුරෙක් වගේ බුදුහාමුදුර වගේ වෙලා කතා කරනවා. මේ කියලා දේවා ඒක නම් මම ගණන් ගත්තේ නෑ. දැන් නිකන් ඒකට කියන්නේ මේ අනිත්‍ය ගැන හිතට හිතෙවිල්ලත් අනිත්‍යයි. ඕකට මොකද පිටින් දෙකක් කරන්නේ. ඒ අනුව අපි හිතන්නේ එහෙම නෙමෙයි මේ හොඳට භවනා කරපු නිසා ඔන්න පැවිච්ච අම්මා ඇවිල්ලා මට බණ උගන්වනවා නැත්නම් බුදුහාමුදුරට බණ උගන්වනවා. එහෙම නැත්නම් මේ කූඩ කුත්ත බලයක් ඇවිල්ලා බණ උගන්වන කියලා එක එකටවත් බණ උගන්වන්න ඕන කමක් නැහැ. ඔක්කොටම තියෙන්නේ අර කඹේ ඇවිදින වගේ ගෙනින සතිය කඩලා දානවා. යෝගාවචරය ගන්නනේ කවුරු උඩේගේ පෑවත් කවුරු බහුරු කොලම් පෑවත් Taman ඉන්නේ සීරු මාර්ගෝක පුළුවන් නම් අත්පිදේ පය බොරලෙන් ලබා ගන්න. ඒකලා ගියොත් ඇති. ඒ විරූප වෙනම සද්ද වුණත් හිතවිලි ආවත් ඒක බොහොම සූක්ෂම උතුම් දේවල් වගේ වෙන්නේ. ඒ හැමදේම එන්නේ එකලස කරගන්නයි මට තියෙන්නේ. ඔය කොච්චර ගැඹුරු දේවල් වෙනවත් එකලස යන්නේ එකයි හරි දේ නම් සබතෙන්තර සහයක මේ සාතික දෙන්නේ නැවත නැtei. ඒක අරගෙන සාක්ෂි දා ගන්න ඕනේ කමක් හෝ රැක ගන්න ඕනේ කමක් නැහැ. හරි ඥානේ නම් ඒක නැවත නැවත එනවා. අපිට කරන්න තියෙන්නේ ගත්ත එකලස කඹේ විදිනවා වගේ යටින් ඉඳනවා වගේ හිත විදිනවා එහෙම නැත්නම් ධර්ම කරුණු පුතුම පැහැදිලි වීමකට එන්න පටන් ගන්නවා කොච්චර කියනවා නම් මේ මාර්ගඵලයක් ලැබුවද ඒකට කොච්චර සුන්දරද පිසිද්ද කියන ඒ නරක නෑ වැත්තටම කියනවා පෙළමඟ ලකුණු එහෙම නැත්නම් යන අපි යන ගමනේ පහුවෙන හැතැම්ම කන ඔය මේ හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න පටන් ගත්තොත් ගමන බාධා ඒක පහුවෙන්ද ඒ පහුවෙන්න පහුවෙන්න ඒක ගැන නොතකා මූල කර්මස්ථානයට තමන් ගත්ත එකලස නැත්නම් සතිය වඩන්න ගියාම තමන් තේරුම් පටන් ගන්නවා ඒ ඒකකවත් මහ වටන්න බෑ මම ඒවට කැමැති අකමැති බව ප්‍රකාශ කරේ නැත්තම් ඔයන දේවල් වලට මනාපමනාප භාවය ප්‍රකාශ කෙරුවොත් විතරයි මම නතර වෙන්නේ නවත්තන්න ඒක නිසා මේ වෙලාවේදී බලන්න මනාපමනාප දිහා බලලා ඒක නොකර ඉන්න කියනවා. uppannam me vanapam uppannam me avanapam ඒතං සංකතං ඕලාරිකං පරිද්‍රම්පත්තං. මට මේ මනාපයක් උපන්නා. නැත්නම් මේ අනිච්චං පිළිහිටේ ඉඳලා අමනාපයක් උපන්නා. ඒක මේ දැන් හටගත්තේ. පරණ යාළුවෙක් නෙවෙයි. පටිච්චසමුප්පන්නයකට අදාළ හේතු නිසා මතුවෙනවා. ඕලාරිකම බොහොම ප්‍රසිද්ධයි මේ අදාළනදී කාරණාවක් ඇවිල්ලා මට ඇති වුණා. ඒතන් සන්තන් ඒතන් පරිතය දැන් උපේකා ඊට වෙදී කොච්චර ශාන්තද කොච්චර සාත් ප්‍රණීතද ඇට ඊට ඉස්සල තිබුණ උපේක්ෂාව අර හිතවිලෙන් ඉස්සල ඒක කියලා යෝගාවචර ඒ ආර්ගිය අනිකයි කරන්නේ ඒක ඇත්තටම භාවනාවක් නෙවෙයි ඒක තියෙන්නේ මේ දෘෂ්ටිය තම සංකප්පයක් ඒක එතෙන්දි විතරයි පාවිච්චි කරන්න ඕනේ මේ භාවනාවට පෙරදෙනකොට ගෙදරදොර ඉන්නකොට ඒවා අදාළ වෙන්නේ බොහොම සූක්ෂම උපකරණයක්. ඒ නිසා ඒ වෙලාවේදී මතුවෙන බව අපේක්ෂා කරා. මතු වෙන්නේ තාම සියුම් දේවල්. ඒ තාම සමහර ගුඪ දේවල්, গুপ্ত දේවල්. ඒව ඔක්කොගෙම කරන්නේ කකුල් මාට්ටුව දාන්නේ කරන්නේ. ඔක්කොම බොරු වල දැනගෙන පාරණක් තියෙනවා. අනිවාර්යව පාර තියෙන බොරුවල් කියන්නේ. උවමනාවෙන් තමයි අපි ඇස්සෙන්දර තිබේනම් යන්න පාරක් තිබේනම් කිම වැදිවල යන්නේ මම මුලා වූ ඒකෝනේ. ඒක කුසේ. යන්නේම තණ්හාව නිසා යන්නේම මේ මාන නිසා යන්නේම දිච්චි නිසා. පැටෙන්නත් ඕනේ තල්ල කැඩෙන්න තේරෙන්න තමයි මේ මාන්නේ මේ තණ්හාව මේ දිච්චි කරනවා කියන්නේ ළඟ යනවා. කවුරුත් වටිනවා. නමුත් වැටිලා අනුන්ට දොස් කියන්නේ. එතෙදි තේනවා මේ හරියන හෝ වරදින සියලු සරවලත හරි මම්මයි. ඔය හිතවිලිවත් කාගවත් දොස් නැහැ. හිතවිල්ලට පණේන්නේ මම මේකට මේ අර්ථකථන දෙන්න ගියොත් තමයි. මම ඒකට මනාපමනාප වෙන්න ගියොත් පමණයි. මම මේක විනිශ්චය කරන්න ගියොත් තමයි. මට කිසිම විනිශ්චයකාර පදයක් ධර්මෙන් දීලා නැහැ. එහෙනම් මම විනිශ්චයකාර කොට එක තණ්හාවෙන් දාගන්නවා. මාන්නෙන් දාගන්නවා. දිට්ඨියෙන් දාගන්න. දැන් කොහොමද දාගෙන ඉන්නේ? කොහොමද ඇඳලා ඉන්නේ? අනේ ඉතින්දි කියනවා අඳින්න එපා භාවනා කරන ප්‍රෝග්‍රෑම්වලදී නරක දිහා බලන වගේ ඉන්න ඉන්නවා කිව්වම තේරෙනවා මේ ප්‍රසහනයක් නැහැ. ඒක කරන දෙයක් නැහැ. බලන්නත් නැහැ. හැබැයි බැලි පේන දෙයක් තියෙනවා. ඒ වහමෝතු දෙයක් බලන්නේ නෑ. පේන දෙයක් තියෙනවා. ඒකට බලන්න කියන පොට්ටෙක් වගේ. අන්දෙක් වගේ ඇහෙනවනම් වීරෙක් වගේ ඉන්න කියනවා. නාගේ හිතෙනවනම් මෝඩෙක් වගේ මෝඩෙ මෝඩ මෝඩ එහෙම නැත්නම් බම්මණෙක් වගේ බලන්න කියන එක ඒක තමයි ඇත්තම ඥානවන්තම අමාරුයි මොකද හේතුව අපේ සංහාව නිසා මානෙ නිසා දිටි නිසා ඔය තණ්හාමාන දිටි වෙන්න මේකක් වෙන්න ඕනේ ඒ නිසා බාධා නැතුව යන්න බැරි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. ඒ බාධා වෙනකොට කිසි කෙනෙක් මේ බාධාව කරගන්න මම මේ අහක තියෙන ළන්දේ තියෙන කුණු පාට ඇතුළ ගාගෙන ඉඩක් වෙන්නේ. ඒ කුණු තියෙන බාධාක මැද යන්න ගියොත් මොකක්වත් එන්නේ ඒක පේනවා මේ. සවචනාංශයේ අර කිඹුල කුරුදි කෙරුවා වගේ වර්ෂාවක් පස්සේ මගන කියලා තේමෙන්න පුළුවන් කවචනක් නැති වෙන්න පුළුවන්. තේමෙනවනම් ඉල්ලගෙන තේමෙන්න කියලා. අධිෂ්ඨාන කරනවා. කැමති නම් නොතමේ පුළුවන්. ආන්නේ වගේ මේ කුංචි දේවල් ඒසා ඉස්සලා ප්‍රශ්න කරන මේ ප්‍රශ්නටයි දෙකම සියුම් දෙකම හොඳයි ප්‍රශ්න. දැක්සිලා යන්න ආගදීන් දේවල් පටලවා ගන්න කියනවා. දෙවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ඇති වූ ගැටලුවකදී වරණ තුල තියෙනවා ඊටා වේදන වේදනාකාරී උරහිස් වේදනාවක් සහ දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවයක්. ඔබ වහන්සේගේ පිළිතුර වූයේ ඒ දෙස නිරීක්ෂකයෙකුසේ බලා සිටීමට පුරුදු පුහුණු වන ලෙසයි. එසේ කිරීමට පුරුදු කළෙමි. එවිට එම වේදනාව වෙනත් කෙනෙකුගේ දෙයක් ලෙසට බලා සිටීමට හැකියවිමි. එමෙන්ම එම අපහසුතාවය ක්‍රමයෙන් මගහැරී ගියේය. මූලික කමඨහන වූ පිම්බීම හැකිලිම දෙස බලා සිටීමට හැකියිය. එයද යම්කිසි යන්ත්‍රයකින් සිදුවන දෙයක් ලෙසට වරහන් ඇතුලේ තියෙන මහිනහමක් අදින ලෙසට ඊට තද බැලුමකට හුලම් පුරවන්නක් මෙන් දැනුනි. මෙම පිම්බීම හැකිලිම ක්‍රමයෙන් කෙටි වී සැහැල්ලු වී ඊටාම සියුම් විය. පිම්බීම හැකිලිම අතර වෙනසද නැති වී ගියේය. ඊටා සියුම් චලනයක් ලෙස උදර ප්‍රදේශයේ දැනිනි. මේ අවස්ථාව වන විට සිහිය ඊටාම ගැඹුරු මට්ටමක ඇති බවද වරහන් ඇතුලේ තියෙන නිසල පිරිසුදු ජල භාජනයක් ලෙස වැටහිමි. යම් බාධා පැමිණුණද ඒ අරමුණු කරා සිත යොමු නොවිනි. නමුත් මේ අවස්ථාවේදී ශරීරයේ සියලු මස් පිඬු වලින් මස් සියලු මස් පිඬු චලන ස්වභාවයක්ද ඇඟ කිලිපොලා යන ගතියක්ද දැනිනි. එමෙන්ම ශරීරය හිරිවැටි ඇතිවක් මෙන් නොදැනී යන තත්වයක්ද පැවතිනි. ශරීරයේ යම් යම් ස්ථානවල ඊටා බර ගතිද චලන ගතිද වරහන් ඇතුළේදීම පිම්බීම හැකිරීම උණුසුම් සීතල ගතිද කියලා වැగిරීම සහ අත්පාවල වැగిරෙන ගතිද වැටහිමි. මේ දෙසට සිත යොමු කිරීමට යාමේදී මූලික කමඨහණෙන් සිත බැහැරට ගොස් ඒකාග්‍රතාවය නැති වී ගියාදයි සැකයක් පහළ වේ. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මෙම සාසනික කටයුත්ත කරගෙන යාමට නිරුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේ ගත්තට ඉස්සෙල්ලා පෞලේම ප්‍රශ්නයක් අපිට අර වගේ කුරුදුනාට පස්සේ කොන්දේ අමාරු වෙනවා ඇඟිලි වැටෙනවා ඒකත් සම්සුකකට පස්සේ නයිද ඒක වෙන්න පුළුවන් ඒ ධර්මතාවය මම ඉඳලා ගියොත් නෙවෙයි තත්මගේ හම්බෙච්ච යාළුවේ gadu ගන්නේ දෙපා ඔය බලන්නේ ඉඳන මේ ජීවි දෙවිලක් නැහැ මම ජීවිලක් නැහැ මගේ ඇති කාය ජීවිත නිර්පේක්ෂව බලන්න මේක මගේ කයත් නෙවෙයි මගේ ජීවිතෙත් නෙවෙයි සිදුවෙන දේ බලනකොට ඒ ඒ බලන බැල්ම තියෙන තාක්කල් වේදනාවට විඳවීම විඳව අපිට විඳවන්න බෑ. ඒ වගේම එහෙම බලන තාක්කල් ඒ හුස්ම හයියෙන් ගන්න ඕන. එකට කිනුමට හයියෙන් ගන්න හයිය කරේ. නිකන් හුස්ම හම්බෙන්නේ. හරි ගන්න ඕනේ. කැමති නම් හුඟක් හුස්ම ගන්න. නැත්නම් නිකන් ටිකක් කරනවා. ළමයිකට ගිහිල්ලා කියනවා පින්තරගේ තියෙන අඩි අඟල් අඩි 3 මට්ටම දෙනවා අඩි 6 මට්ටම ඔයාලට කැමති නම් අඩි 3 මට්ටමේ දෙකක් ගන්න. නැත්නම් ඔයා මැරෙන්න කැමති නම් බය නැත්තම් අඩි 6ට ප්‍රශ්න නැහැ. ඒක ස්වීස් මට්ටම කොට හිතත් ඒක ගන්න ගන්න. ඉතින් ආදි කිව්වොත් එහෙම බලන්න මගේ ළමයා ගැඹුරු කරතොත් යනවා. ඉතින් ඌට මැරෙන්න ඕන නම් කියන්න හරි ප්‍රශ්නයක් නැහැ. අන්තිම හොඳේ ඕන යනවා ගැඹුරට. ඒ හොඳේ කයි ඇති. ඉතින් ඒතරම හුස්මට නගන්න වෙන්න මේක මගේ වුණොත් තමයි ඔය ගන්න හුස්මේ ඔක්සිජන් සියල් කීයක් තියෙනවද? මේ ඔක්ටේන් ගෑස් එක කොච්චර ගියද කියලා ඔක්කොම කුමහම වෙන්නේ ඔබ මගේ කරගත්තොත් මට ඒක තමයි අපේ ජීවිතය නෝ භාවනාදී පොඩ්ඩක් අතහැර දාන්න ඒතකොට ඔය එකකවත් කරන දුක් දෙන ගතිය නැති දුක් දෙන ගතිය නැති වෙන ඉතින් දුක් ගන්න ගතිය නැති කරගන්න පිටපීඩා ගන්න ඒවා එක් කරදර ගන්න <coughs> අපේ වැඩේ වෙලා තියෙන අල්ලපු ගෙදර ඉවත් එක් කරදර ගන්න ප්‍රශ්න પરම්පරාව විවදයන්. ඉදිරි પરම්පරාව කොහොමද කියලා දුක් ගන්න. දුක් ගන්නාර ආලාවගේ තමයි වැඩි. ඉතින් බුදුහාම භාගයට හිනාගෙන තොට මේ වෙලාවේ තියෙනකොට දරන්න බැරුව තෝ මෝඩයා තෝ මෝඩි. මේ අනාගතේවත් බාර ගන්නවා අලුතේවත් බාර ගන්නවා එච්චිවත් බාර ගන්නවා. ඉතින් උඹලට තමයි අපායක් කරන්නේ. අනිවාර්ය වර්තමාන මොහොතේ තියෙන එකක් ගන්නවා කියන එක ඒක පච්චුප්පන්නයි ධම්මේසු කියනවා. දරන්න තියනවා ටිකක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ වග වෙන්නේ. ඒ වෙනුවට ඒක බලන්නේ නැතුව අතී කනාගත දේවල්, අල්ලපොක දේවල්, ආරයක වෙනක දේවල්, පත්තරවල තියෙන දේවල්. අරගෙන බලනකොට දරන්නේ නැහැ. අනිත් පැත්තට ගියාට පස්සේ අම්මේතාව ගියාට පස්සේ හිත ඒකාග්‍ර භාවයේ තියෙනවද නැත්නම් මුළු සමස්තය වශයෙන් කයේ තියෙනවද කියනවා. සතියට දෙකම එකයි. සතියට මුළු කයේ හිත තිබ්බත් ආනපාන තිබුණත් දෙකම එකයි. ආනාපාන කියනවා සමාධියට පක්ෂයි. මුළු කයම තියෙනවා නම් දල්වසින් කරන විපස්සනාට පක්ෂයි. මේ දෙක අතර යන්නයි. ඒකාග්‍ර වෙන්න ඕනේ ආය අරමුණ විශ්ේ. ආය ඒකාග්‍ර වෙන්න ආය විශ්ේ. ඒකම තමයි අපිට තේරෙන්නේ මේ සතියට මේ කේන්ද්‍රගත වෙලා ඉන්න පුළුවන්. නැත්නම් උත්තර කාර්යවලදී කරන්න පුළුවන්. මෙතන අවතර කාචේ වැඩි කරනවා පුළ විශේෂ හරින්න පුළ ඒ දෙකේම සතිය තියෙනවා. ඒකයි සතියේ තියෙන ඔබේ ජීවිතේ කොහේ රටේ ඉන්න පුළුවන් කොටේ ඉන්න පුළුවන්. ඒකත් අපේ හිත ස්වභාවයෙන්ම ඒකාග්‍රභාවයට කරනවා. කාම ලෝකේ ඉන්නකොට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකාග්‍රභාවයේ කැඩිලා සතිය තියෙන අවස්ථාව අපි හිතන්නේ භවනා කරලා කියන්නේ. හරි අමාරුයි. මේ ඒකාග්‍රභාවය කරනකොට සතියේ තියෙනව නැත්නම් මං ඉඳගෙන ඉන්න බව දන්නවා. අන්න ඒ වගේ වෙලාවක ඒ සාමාන්‍ය දල ගුරුසු සතියක වටිනකම තේරුම් අරගෙන හිත නරක කරගන්න. તો ශ්‍රද්ධාව පිටවගෙන යන්න ඒක ලොකු උඟක් අත්දැකීම් තියෙනවා. උඟක් මේ වගේ ධර්ම සාකච්ඡා කරලා තියෙනෝනේ. එහෙම නැත්නම් අපි ඒකාන්ත වශයෙන්ම අර ඒකාග්‍රතාවයට අනුව ඒ ඒකාග්‍රතාවයට අඟන එකයි මේ අරක්කු ගොන එකයි දෙක එකයි. මත්ද්‍රව්‍ය ගන්න එකයි, දුදු කෙලින එකයි. ඔක්කොම තියෙනවා එක එක තැනකට දාගන්න හදන. මේ සූස්තිය කියලා මම වචන පාවිච්චි කරනකම් බයිනවා මට මේ කඩප්පුලි වචන පාවිච්චි කරනවා. ඔක්කොමලා ඉන්නේ සූස්තිය. ඒක නැත්තම් ඔක්කොමලා දඟලන්නේ සූස්තිය. සූස්තිය නැති උනාට සත්‍ය ජීවිතය වෙනම කියන්නේ. සූස්තිය නැහැ. නැති බව දැනගෙන සතිය. ඒ නිසා සතිය ඊට වඩා හොඳ සූත්‍රයක් කියලා වස්තු. අවියමාරු තේරු කර දෙන්න මොකද ඒ තරම අපි අර ඒකාග්‍රතාවයටයි සමාධියටයි ආශ කරන ගතිය. නමුත් ඒව අනිච්ච ධර්ම ඒව නැති වෙනකොට හිත කොහොමද හදාගන්නේ? හිත කොහොමද අපි අඬන්න දෙන්න සබර සුප්පති වගේ දෙන අමුරු කයෙම හිත තියෙන සතිය තියෙනවා ඒකාග්‍රතාවය නැත්නම් සතිය තියෙනවා කියනවා. සතියෙම හැරමිටි කරගෙන ගමන කරන යන්නේ කිව්වොත් ඒකාග්‍රතාවේ එයියයි ඒකාග්‍රතාවේ ත්‍රිගුණ දස රසලී ඉන්නවා කියන්නේ ප්‍රඥාවක් විපස්සනාවක් එතකොට සතිය හරහා සම්පිතස්න දෙකටම ගෙනත් ගන්නවා සම්තුලිත කරලා සලකන සලකීමක් තුන කාර්ය සෞඛ්‍ය සම්පන්න ඒ නිසා ඒ වෙලාවේදී ඒකාග්‍රතාවය බලන්න එපා මේ කිනා කැමති නම් නැගිටලා කියන්නේ ඒ වගේ ඉන්න වෙලාවට තමයි සතිය කැඩලද නැද්ද කියලා මම හිතනවා ඒක ස්වභාවයට ඉජු අත්දැකීමක් වෙයි. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නයට. සතිය කැඩිලා නෑ කියලා දැනෙනවා. කොහොමද? කොහොමද? මේ සභාවට කතා කරනවා. කොහොමද දන්නේ සතිය කැඩලා නැහැ කියලා? මම ඉඳගෙන ඉන්න බවත් හුස්ම හොඳට හුස්ම සියුම්ම තියෙන බවත් එමෙන්න අත් හදගති සීතල ගති ඒක ශරීරයේ දැනෙන බවක් දැනෙනවා ස්වාමීනි ඇත්තටම මේක තමයි සම්පජඤ්ඤය කියන්නේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකාග්‍ර භාවයක් නැතුව අරමුණක් නැතුව සතිය තියෙනවා තීන බව දන්නේ. බැලියුම ලියනකොට ඒක තිබිලා නැහැ. ඒකයි ඒකයි ප්‍රශ්න කරලා තියෙන්නේ. ඉතින් මේ අපි අන්න ගන්න ඕන දේ තමයි මේ හිත චෝදනා කරාට අපේ හිත නානා ප්‍රදේවල් අල්ලගෙන මේ අංග සම්පූර්ණ 100ක් හොඳ දේ යන්න ගියාට අපි දැන් මේ ඉන්න තත්ත්වෙදී ඒකාග්‍රතාවේ නැහැ, සමාධිය නැහැ, සමාත ඉස්තිර අරමුණක් නැහැ, ඒකෝදි භාවයක් නැහැ. නමුත් සතිය කරලා නැහැ. මොකද මම ඉඳගෙන ඉන්න බව මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න එක තමයි අපේ මනුස්සකමේ උත්තරම පළ. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්න. හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්න බව දන්න. කනවා නම් යනවා නම් එනවා ඒ බව දන්නවා ඒකට අතිරේක ලාභ තමයි ඉන්ද්‍රියනට හුස්ම ටික වැටෙනවා ඇවිදිනකොට අඩිය වැටෙනවා. ඒක දැකලා ප්‍රශ්නයක් නැහැ. අවිජින බව දන්න. අනිත් වගේ වෙලාවට මේ ජාම බීර ගන්න එක තමයි සම්පජන්‍ය කියන්නේ. ඉතින් ඒ අතින් අපි හරි සම්පජන්‍යයට හැඳින්වෙමින් බෙදෙනවා. ඒකෝදි භාවයට හැඳින් බෙදෙනවා. සම්පජන්‍යයට කපුව දෙනවා. ඒකෝදි භාවයට කඩුව දෙනවා. හොඳයිද? කොහොම එතකොට ඉතින් අර මේ වැඩි රජුරු කියපේ කියන්නේ නෑ මේවා නිකති ඇති අමන අඟනම් මවන්නන්නට කුමට සරණද කියලා වල යන වගේ මගේ දේශ ජීවාව ඉන්න බා කියලා රත්තරන් මට්ටු ගලගේ ඒ නිසා මේ දෙකෙන් කොට සතිය සරණට යන්න අමාරුයි මම පෙන්වන්න හදන දේ අමාරුයි නමුත් මෙතන කිය කෙනෙකුට ඒ දේ තේරුම් ගත්තොත් ලොකු පිම්මක් තියෙන ලොකු අභියෝගයක් තියෙන ලොකු සෙල්ලක්කාරකමක් තියෙන ලොකු යෝනිසෝමනසිකාරය. ඒකට පේනවා මට මම විශ්ීම අවිචිම කළ යුතු මේ අවස්ථාවන කළ යුතු යමක් තියෙනවා. කොච්චර භාවනා කරත් ඒක නොවුනොත් අපි නැවතත් කඩමාරෝක ඉන්නවා. ඇයි මේක ඒකෝටි බාහිර නැති ඉස්සන්න කොයිද හිත තියන්නේ? මිනී කරන්න ඕන. මොකද හිත තියන්නේ කියලා සැක. ඒ සැක දුරු කරන්න බෑ පොත් කියවලා. ඒ සැක දුරු කරන්න බෑ බණ අහලා. ඒ සැක දුරු කරන්න බෑ භාවනා කළවත් බෑ. භාවනා කළ ඉතින් ඩාට පස්සේ ඒ සාකච්ඡාම කරලා ඊට පස්සේ ඒක කරලා අත්දැකකට පස්සේ දුන්නොත් මයික් එක දෙන්නේ. ඒක අනිත් ඉන්නේ අත්‍යාරේ. මම හේතත් කතා කරලා ඉතින් කරුණාකර මයික් එක මොකද දෙන්නේ කියලා ඒවත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කෙනෙකුට අරන් ගහන එක නෙවෙයි කරන්නේ අපිට මේ සාකච්ඡා වෙන්නේ නැති සිව් ප්‍රශ්න තියෙනවා. ඒ සිව් ප්‍රශ්න කාට පස්සේ අපි ඒකට වෙලා අරගෙන හිතට වදිනවා නම් ඒක ධාරණය කියලා වෙනවා. ධාරණය වෙන්නේ නැහැ මොකක් වෙලාවට. මොකද දෙන්න බාහනා කරනවා කියලාට මේක ග්‍රීක වගේ මොනවද මේ කතා කරන්නේ තේරෙන්නේ. බාහනා කරපේ කරන්න දැරුවා. අනිදාසි කියලා තක්මුක්කු ආවා මේක මතක් වෙන්නේ. නමුත් තක්මුක්කු වෙනකොට මෙතේ ආව දැන් මට තේරෙන්නේ සතිය තියෙනවා. විහිණින් බව දන්නවා නේකෝදි භාවේ නැහැ. විශේෂයෙන්ම ඒ වගේ බලාපොරොත්තු සුමුලා නැත්නම් සමාධිය නැති වෙලා ඒකාග්‍රභාවය නැති වුණාට සටන බව දෙන්නේ නැතුව ඒක සුබ පැත්ත බලන්න ඒක තමයි කියන්නේ. බුදුන්සේ සඳහන් කරනවා සුභ පරමාහම් විත්ත දික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය මදාමි ඉදපඤ්ඤස්ස උත්තති උත්තරින් උත්තර විමුක්තිය අපරිවිදයන් දැක්වෙනවා. ඔය ලස්සන ගැඹුරු වචනයක්. ඒක දිවදෙන අනිත් පැත්තෙන් කියනවා සමහර කොච්චර දෝ මෛත්‍රී භාවනා කරනවා ඒ වුණාට ඔක්ක ළඟින් මැස ඇඳලා. මෙතෙන්දි මෛත්‍රී භාවනා කරපේ කරන සාරිපුත්‍ර සාමණේර කවදාකවත් නෑ ඔසලගේ මැස්ස ගැන මොකුත් වෙන්නේ නෑ තමන් දන්නවා දැන් 100ක් ලකුණු ලැබෙන්නේ නෑ හැබැයි සතියේ ඉන්නවා 33 ලකුණු තියෙනවා ඒකේ සුදු පැත්ත බලනවා ඒකේ තියෙන සුන්දර පැත්ත බලනවා එහෙනම් ඒ මිනිස්සයා අර සමාධිය නැතුණයි කියන ද්වේෂය හිතක් ගන්නෙත් නෑ ද්වේෂ අනුසය ඒකට කියනවා මෛත්‍රී චේතෝ මුත්‍ය නිවනට යොමු කරන හේතුව කියන්නේ. සර්වඥන්සේ සඳහන් කරනවා එතකොට අපි මෛත්‍රියෙන් රකින්නේ සති සම්බොධ්‍යංගය. සමාධියක් නෙමෙයි ප්‍රඥාවක් නෙමෙයි. සති සම්බොධ්‍යංගය රකින්නවා අපි මෙතෙක් පරලනද විවේකයෙන් විරාගයෙන් නිරෝධයෙන් මෛත්‍රිය දාලා විතරක් කරගන්න බෑ ඒකට ශ්‍රද්ධාව නැති වෙනවා සැකපාල වෙනවා මට තියෙන මේ සතුට දෙන්නේ මට තියෙන පදනම ඒකට බුද්ධජනක පාවිච්චි කරන සුබ භගම හැමදේම සුන්දර පැත්තට කරලා බලන්න. ඒ වගේම කියනවා මේ යහපත බලන්න. ජීවිත හොඳ පැත්ත විතර බලන්න. කවුරුත් එන්නේ අපිට ඔක්කොම කියන්නේ චරිතවල තමයි අරක බැලුණා මේක නැති වුණා ඒ චරිතවල තියෙන මොකද නොත්තකින් නොකතන් හොඳුමින් කිය දාල අහත දකින්න මොන මේ වගේ පැත්තකට දාලා අනේ මේ මිනිස්සු ලැහැර නොදැකීම සපක් තියෙනවා කට් කරලා ඉන්නේ. තේරුණා වගේ ඔබ හොල. අය අපි යන්නේ ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙමින් ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොදාගෙන ඉන්නා විට ආස්වාසයත් ප්‍රස්වාසයත් විවිධ ස්වභාවයෙන් පෙනේ. එක වේලාවකින් හිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. වෙනත් අරමුණු කරා හිත ගමන් කරන්නේ හොර රහසේය. එවිටම අරමුණ වෙනස් වී ඇති බව දැනී නැවත මූල මූලික අරමුණ කරා පැමිණේ. මෙසේ වෙනත් අරමුණු කරා යන හිතත් එසේ ගිය බව දැනෙන හිතත් එකක්ම බව වැටහේ. එනම් හිත වෙනත් කරුණු වෙනත් අරමුණු කරා යන හිතත් මූලික අරමුණ කරා එළඹ එහි ස්වභාවය දෙස බලන හිතත් යනු දෙකක් නොව එකක් යැයි දැනේ. මේ අවස්ථාවේදී සිදුවන්නේ එම ක්‍රියාව දෙස බලා සිටීම පමණයි. කොපමණ උත්සාහ කළත් මූලික අරමුණ දෙස එක දිගටම බලා සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මා කෙරෙහි අනුකම්පා කොට මේ අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තව තවත් සාසනික සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මම මේක විස්තර කරන්න කැමති මම දන්නවා හැබැයි මේ විස්තරේ බරපතලයි කියලා මට බන්නේ ගැටලුවක්. ඒ වුණාට මේ කියලා දෙන්න පුළුවන් කාරණා හතර පහක් තියෙනවා මේකේ. ප්‍රධාන වශයෙන් කියනවා පැදුරටත් නොකිය හිත පිට යනවා. ඒක තමයි අපි අනාත්මයි කියලා කියන අපිට ආන්දමක් කරන්න බෑ. ඒක දැනගෙන කනගාටු වෙන එක තමයි පුතර්ජනය කියන්නේ. ඒකන කනගාටු නොවෙනවා නම් ආර්යනාංශය කියනවා. ජෝක කැමතිනම් මන්දලා පුතර්ජන භාවයේ විචිත්‍ර කරගෙන දුවල් පාස්පෝර්ට් අරගෙන පුළුවන්. එහෙත් තියෙන પાස්පෝර්ට් මේක තියෙන බාහිර නැත්තම් මේ પાස්පෝර්ට් එක අමතක කරලා මේ හිත කියන්නේ උදාහරණයක් දෙන්නේ මොකද විතර මොකද වැඩි ඕක ගණන් ගන්න එපා ගහලා අල්ලන්නේ ඉතින් ඒක ඕන ආරයනවා දෙකිර කියලා ඉඳලා පුරාවේ විනාඩි දෙක තුනක් ඉන්නකොට ආයෙ වැටෙනවා පුතත් ජනකමට වැටෙනවා ඊට පස්සේ මේ හිත පිට ගිය එකයි නැවත එකයි දෙකම එකයි මේක ගැට ගහන්නේ මේ ආරම්භණයේ නිමිත්තේ තියෙන නිත්‍ය සංඥාව මේකම හිත කියන්නේ අරමුණු කරන්න යමක් ලෝකේ තියෙනවා කියන කද මේ බුදුහාමුදුරුවෝ කියනවා අරමුණු කරන්න යමක් තියෙන තාක්කල් ලෝකයක් තියෙනවා හොඳ නරක තියෙනවා අරමුණු කරන්න පුළුවන් දේ අරමුණු නොකරන තැන දැනකම් භවනා කරලා බලන්න මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ අරමුණක් කරන්න දෙයක් පින්න ගන්න දෙයක් කියා ගන්න දෙයක් සංහා කරන දෙයක් නිසා තමයි වින්ග ගන්න තණ්හා කරනකොට ඕනම අරමුණක් අරගෙන ඒකෙන් ඉඳගෙන දිගට භාවනා කරනකොට අනාරම්මන தත්ත්වයට යනවා. අනාරම්මන தත්ත්වයට ගියාට පස්සේ මල් මාලේ නූල කඩලා ගියා. අරෙන් එනවා එක ඒක ගියා. ඊට පස්සේ කියනවා ඊගාට නැහැ නැතු මේ අරමුණක් කරන තරම්වත් දෙයක් ලෝකෙ දිගට පවතින්නේ නැහැ කියලා සරුවිකංශේ සඳහන් කරනවා. අරමුණු කරනවා කියලා යමක් තියෙන තාක්කල් අපේ තාම මේ හරීම අකර්මණ්‍යයි සතිය Java කැවිලා නැහැ. සතිය Java කරුණාට පස්සේ මේක තියෙන ක්‍රියාශක්තියක් විතරයි. මේ තියෙන සංකතියක් විතරයි. වගේ කියනවා හොඳ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බලුවොත් මේ බලන හැම දෙයකම ඇතුළේ තියෙන වේගෙන් ක්‍රියාත්මක වෙන අංශු රාශියක් නිසා මේක ද්‍රවද මේක ඝනද මේක වායුද මොනවද කියන එක අංශු දන්නේ නැහැ. හැබැයි මයික්‍රොස්කෝප් එක නැතුව බලනකොට මේක ඝන මේක ද්‍රව මේක වායු මේක රතු මේක කළු කියලා පේනවා. හැබැයි යට අර ගැඹුරු බැලමෙන් බැලුවොත් ඉස්බුලන්ට චිත්තක්ෂණයක්වත් මතබන්න කොහොම දඟල දඟල ඉන්නේ ඌ ඉන්නේ පණ තියෙන දෙයකට නැද්ද? ගෑණි එකද පිළිගෙන එකද මම දන්නේ නැහැ. ඉතින් ඒක දකින්න බැරි නම් අපි මොනවා බෙදාගෙන දේශී මාර්ගවල හදාගෙන රන්දුහරුවල් කරනවා. විනිවිද කරවට වෙනවා. ඕකම zoom in කියලා තියෙන්නේ සබ්ඇටොමික් පාටිකල්ස්. ඒව මොනම කෙනෙකුටත් මායින් කරන්නේ. බුදුහමරට මායින් කරන්නේ නැහැ, දේවදත්තට මායින් කරන්නේ නැහැ. ඉතින් ඉතින් අරවාසේ ආරම්භ කරන දෙයක් නැහැ. එතකොට නන් ලෝකල් එහෙම නැත්නම් මේ බියොන් ටයිම් ඒක හරියම බයයි. ඒක දකින්නකොට අපි පැනඩෝල් ගන්නවා. නැත්නම් පිටිටෝල් ගන්නවා. එතන බාම් ගන්නවා. ඔළුව කරකිනවයි කියනවා තෝන්තු වෙනවයි කියනවා බය ආවයි කියනවා සැකේනවයි කියනවා නිදිමත එනවයි කියනවා ඒ කිට්ටුවකේ ශේෂ්ත්‍රයට යනකොට අපි ප්‍රථම ධාර්මිකය කරගෙන තමයි යන්නේ නැත්නම් අර TNT පෙත්ත තියාගන්නවා දිවයට දුන්න heart attack එක උඩ ගිඩිනස් ඇවිල්ලා නගිනවා මේ blood sugar level එක ඒ මොකද මේ ආරම්භ කරන්න බැරිදී දකින්නවා ඉන්දොස්තරා පාණිතිකල් දෙතු බලාගෙන ඉනවා ඒ මට්ටමට ගිහම වෙදකම් කරනවා. වෙදකම් කරලා ආයෙ මම ඇති කරලා දීලා වෙල්ඩින් කරලා දීලා කියනවා මේක තියාගන්න කඩාගන්න එපා ඊට පස්සේ කියලා ඊළ බලනකොට ආයෙ අර වෙල්ඩින් කරපේ කරනවා. ආයෙ යනවා දොස්තර ගාන දොස්තර බලන්නේ ආත්මයක් තියනවා කියන එක. භාවනා කරන්නේ ආත්මයක් නැහැ කියන්නේ. ඉතින් දොස්තරගේ දොස්තර වෙනවා. පෞ කියලා හිතෙනවා. කවදාද කියලා එන්නේ මගේ උරු නරක කරලා දොස්තර කෙනෙක් කාට කියලාද ඔන්න දොස්තර කියත් ඔය ඉන්නකම් බණ කිව්වා දැන් ආයෙත් මගේ හොල්මට ආවා නේද කියලා කියයි අනේ නොරියාගෙන ප්‍රාර්ථනා කරනවා කෙසේ නමුත් මේ අරමුණක් ඇත කියලා බලනකොට ඉස්සෙල්ලා මේ පිට ගියයි කියලා දැනගන්න හිතයි නැවත ගෙදර ආවයි දැනගන්න හිත පසලවන්නේ අමුරන්නේ අරමුණක් කරා තමයි කියන්නේ අපි බුදුහාමුදුරෙන් නිත්‍ය සංඥායි නමුත් පිට ගියයි කියලා දැනගන්න හිත නැවත අරමුණේ ඉන්නවයි කියලා දැනගන්න හිතේ. මම කැමති මේ දීපෙක්කන ඇර වෙන කෙනෙක් සභාවේ කතා කරනවා නම් මගේ හිත පිට තියෙන්නේ කියලා දැනගන්න සතියක් තියෙනවා. මගේ හිත දැන් තියෙන අරමුණේ කියලා දැනගන්න සතියක් තියෙනවා. මෙන්න මේ සති දෙකෙන් මේ චිත්තක්ෂණ දෙකෙන් වඩා කාර්යක්ෂම වඩා කුසලතාවකින් යුතුව තියෙන අරමුණෙන් පිටේ ඉන්න බව, පරිසිත බව දැනගන්න සතියේද නැත්නම් අරමුණේ gedara මූල කර්මස්ථානේ ගෝචරජ්‍යත් භූමියේ ඉන්නවා කියලා දැනගන්න සතියද කියලා මම අහුවක් කවුද කැමතිද අත උසන්න උත්තර දෙන්න. කියන එක ඇහෙන්නේ නැහැ. ඒකට මම මේ මහත්තයා වෙන්නේ මම කියනවා. අරමුණෙන් පිටේ ඉන්න බව දැනගන්න සතිය හොඳයි. මොකද කියන්නේ? එකම හොඳයි ඕම් බලන්න කියන කතාව. තව කවුරුන්? ඒ නෑ අතෝසන්. අතෝසන් කියන්නේ ඔහොම ඉගෙන කියන්නේ. ඔව්. ඒ ඔය දෙකෝල දැන් මම ගියාට පස්සේ ගහගන්නේ එහෙම එකක් වෙන එකක් නෑ නේ. ඒක කියනවා දෙකම හොඳයි කියලා. අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පාසෙම දෙන්නම හොඳේ කියාගෙන සිරියයිය කියන්නේ ඒකට අම්මා හොඳයි කියනකොට හොඳයි කිව්වත් වැරදි කරන අයියෝ තාත්තා හොඳයි කිව්වත් වැරදි කියනකොට නංගි කියනවා සිරියයි කියන දෙන්නම හොඳයි දැන් මොකද කරන්නේ සභාවට සාකච්ඡාවට ඒක හොඳ කියන පැත්ත දාලා වඩා හොඳ දා හොඳ අතර වෙනසක් අපි අල්ලලා පලියක් අදින්නේ. ඔය කැමතිද කොට ගන්න තපාව. මේ තියෙන සත්‍යයේ අදහස් ප්‍රකාශ කරන්න කැමතියි. අපිට තිබුණ ප්‍රශ්නේ විනාඩියකම ප්‍රශ්නේ කියලා වත අපි භාවනා කරනකොට වෙලාවක් එනවා මෙයක් කියනවා මගේ හිත තියෙන පිට. ඒ බව දැනගන්න සතියක් තියෙනවා චිත්තක් තියෙනවා. ඊට පස්සේ ඒ හිතම වගේ කියන මෙයා රචකයලිය රචනා කරනවා. ඊතර එනවා ඊට. ඊතර එක දැන් ඊතර ඉන්නේ කියලා දැනගන්න සත්‍යයක් තියෙනවා. ඉතින් මම ප්‍රශ්නයකට නැගුවා මේ දෙක අතර මේ තරගයක් තියෙනවා. ඒකට දෙන්නේ කියනවා හිත පිට ගියාම පිටකේ බාධා ගන්න තත්ිය හොඳයි. කෙනෙක් කියනවා දෙකම හොඳයි. ඒක අපි අපේ අපහසුතාව පත්‍රලා දින අපේ සභාව. ඔතන මේ ගැන මොකද කියන්නේ මම? ඉතකේ බව දැනගන්න එකක් සතිය, ඇතුළේ බව දැනගන්න එකක් සතිය. දෙකම සතිය. ඔව්. ඉතින් ඒකකට මේ මේ යෝගාවචරයට අපි මොකද්ද දෙන උත්තරේ දැන්? දැන් මේ මනසේ අමාරු වෙනවා. දැන් මේ ප්‍රශ්නයි ලියුවෙන්න ඒකේ මම කවුද කියලා මම දන්නේ මම මෙයා වෙනුවෙන් පෙරදොරෙක් වශයෙන් තමයි කතා කරන්නේ. මේ ඔකක්වත් වැරදි නෑ. නමුත් අපි හොඳේ නෙවෙයි මේ ගත කරන්නේ. වඩා හොඳට යණ්ඩයි යොමුව ගන්න හදන්නේ. වට උසල කතා කරන්න ඕනේ නැත්නම් නේද? ඔය ඊට පස්සේ ආය සතිය මේ ගැන අපේක්ෂා තියෙන මූල කර්මස්ථාන යනවා. මේ දෙකම එක හිත කියලා මෙයා ලියනවා. දීප්තිත් කියනවා. දෙකම සමානයි කියලා. එතකොට දැන් කතා කරපු එකනම් කියන දෙකම සතිය කියලා. මම අහන්නේ අපේ නිකම් නිකම්ම නිකම් දෙක කාලා ඉඳගෙන ඉන්න වෙනුවට ওই දෙක අතර රණ්ඩු කෙරුවොත් තර්කයක් තිබ්බොත් අපි තමයි ඡන්ද දෙන්නේ කාටද මේක කඩලිය යුතු ප්‍රශ්නයක්ද සාකච්ඡා කළ යුතු එකක්ද කියන්නේ කියන කතාව ඇත්ත අත උසන්න ඕනේ අත උසන්න ඕනේ කතා කරනවා මේ මෙතන කතා කරනකොට ඉතින් මුල කර්මස්ථානේ අපි ඉන්නේ තමයි එතකොට තමයි සතිය දෙන්නේ දැනෙන්නේ එතකොට අපිට ආය නැවත අරමුණට ගන්න පුළුවන්. ඔව්. සිහියෙන් හිටපු නිසා තමයි අපිට හොයාගන්න පුළුවන් ආපහු අපි නැරඹුණු කටුන්ට ආවද කියලා. මම මේ අත කතා කරන විදිහ තියානවා මම මේව කියනවා. දැන් ලෙඩක් සමීප කරනකොට ඉස්ලාම් කියන රෝග නිర్ణය ඊගාට වෙදකමනේ. වෙදකම හෙදකම කියලා අපි මේක සාකච්ඡා කරනවානේ. වෙදකම සාහිතකම. ඒකෝට සාමාන්‍ය අප්තෝපදේශයක් තියෙනවා වෙදකමට වැඩිය හිතකම හොඳයි කියලා. ඒකවල දීප්ති පරාදයි. වෙදකම හිතකම සමතක තියෙන විදිහේ මේ මේ ඊට විතරක් කතාවක් මම ඒ වැටෙන ඔය පරාද මම මේ පරාද කරුණේ මේ කියන්නේ මම කියන්නේ අද මත ප්‍රකාශ කරනවා ඒ නිසා අපි දැන් භාවනා කරනකොට අරමුණක් දීලා භාවනා කරලා සතිය ඇති කරනකොට සතිය පිට කියන්නේ යන කර්මනේ පිට ගියා. ඒ වුණත් මෙයා කියන ඒ හිතමයි. පිට ගිය බව දැනගන්න එකත් ඒ හිතමයි. ඊට පස්සේ ආපහු ඒ දැනගත පස්සේ හිත එනවා. ගෝචර අධ්‍යාත්ම භූමියට ආරක්ෂක තැන් දෙනවා. ඒ ආරක්ෂක තැන් එන්නේ ඉස්සෙල්ලා මේ ලෙඩක් තිබුණ බව දැනගෙන තියෙන බෑ. රෝග නිర్ణයක් වෙලා තියෙන බෑ හිත පිට ගියා පිට ගිය බව දන්නවා. ඒක තමයි නැවත විතර යන්නට සෞඛ්‍ය සම්ප්‍රදායකට ඒමට උදව් කරන්නේ ඒ සංසිද්ධියේදී බැලුවොත් ඕකේ නියමයි හරි වැදගත්. ඕකේ නියමයි පූර්වංගම වෙන්න ඕනේ. ඔබ ඔබ නිමිත්ත වෙන්නේ ඒක තමයි සෝකේම වෙන්නේ. මෙන්න මේ රෝග නිర్ణය කිරීම ඒ හිතෙන්මයි කරන්නේ. ඊට පස්සේ නිర్ణය කරපු රෝගේ සුව වෙලා සුවපත් පාරේ පවතින තේ හිතමයි කියලා මේ යෝගාචරය මතක කරගන්න. ඒක අපි දැනෙන දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් මම කැමති අර අතෝසපේකනාගේ මතයක් හෙලි කරනවා දකින්න. දැන් සදාන ලස්සන කොට භාවනාව ආපෝසලෙන් පිටත් වෙන තමයි අපෝ මතක්. ආපෝසලෙන් පිටින් දෙන්න අපෝ ඒක ඒක විමසිය යුක්තක්. වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්නකොට ඉබේම නිවැරදිට එනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන නන්නත්තර වෙච්ච හිතට ආයෙ ගෙදෙන්න පාර කියන්න ඕනද කියන එක මතු කෙරුවා. පාර කියන්නේ ඕඩිද? ඕඩි කියලා තමයි මම ඒක මම මතයක් වශයෙන් පිළිගන්නවා. නමුත් ඒක අපි සභාවට දාන්න ඕනේ. දැන් මම ඉල්ලනවා මේ ලියුම ලියපේ කරා තෝසන කැමතියි. අපි ආදී ප්‍රශ්න දාන්න. කැමතිද මේ උසාවියට මේ ඉදිරියපත් අව ඉදිරියට වෙන විසා උතුගු විතුගුලියක් මම ඉල්ලනවා. දැන් මම ප්‍රශ්නේ කරු කරනවා අපි ඇවිල්ලා ඉන්න සාකච්ඡාවේ තියෙන්නේ මම භාවනා කරේ කියලා හිත පිට ගියා පිට ගිහින් බව දැනගත්තා. ඊට පස්සේ ආවෝසරය ඒ හිතමයි කියලා කියනවා ලියන එකනවා. නිවැරදි තැනට ආවා, ගෙදෙට්ට ආවා, ගොතර අද්දට භූමිට ආවා. දැන් අර පාරකම නළුවක් අහනවා. අදවල් දෙනවා. මොෂන් එකක් දාලා තියෙනවා. ඔය නැවත ගෙදෙට්ට ගිහින් ගියාට වැඩි කාර්යයක් නිවැරදි කාර්යයක්. ඔබ කරපු එකක්ද මේක නැත්නම් ඔබට සිද්ධ වෙච්ච එකක්ද කියලා. ඉතින් යාගෙන සිද්ධ වෙච්චා කියලා කරපු දැන් මේ කියලා දැන් මොකද සති සම්පජාන්නේ කියන අද සතිය දිගටම පිටවා ඉත කියලා දෙන්නේ සතියෙන් මේ මම කියන්නේ මම අහන ප්‍රශ්නේ ඉත <clears throat> පිළිතුරු පොදු වැඩි නිසා පරිපිළිතුරු හරියටම එල්ල කරන්න ඕන නිසා මම කියනවා මේ නිවැරදි තැනක වැරදි තැනකට හිත ගියා. වැරදි තැනක හිත ගියන් පස්සේ ඒක දානවා. ඊට පස්සේ ඒ හිත නැවත නිවැරදි තැනට ගන්නවා. ඒක අල්පතරම මම කියනවා නෑ සංසේ එයා හිත නැවත නිවැරදි අරමුණට ගැනීමේ ක්‍රියාකාරකමක් කරලා දෙනවා භාවනා කරලා දෙනවා. ඒකත් විචිකාරයක් හැදෙනවා. විචිකාරයක් කියනවා නෑ එහෙම කෙරුවේ නෑ. නිවැරදි බව දැනගන්නකොට ඉබේ ආවයි. ඒක මොකද්ද කියන්නේ සත්සම්පදයන්ට කොහොමද ඉස්සර කරන්නේ? මොකද කියන්න හදන්නේ? අද දැනගන්න මට මෙහෙ නැවත නිවැරදි වීම, වෙද සෝවීම කරපු දෙයක්ද කෙලිච්ච දෙයක්ද කියලා මෙයා. රෝගය ගැන රෝගය ගැන දැනගෙන ප්‍රතිකාරයක් තමයි සිද්ධ සිදු කරගත්තා වැඩි අදහසක් තමයි මට තියෙන්නේ. කරගත්තද සිදු වුණාද? සිදු වුණා. ඒකවල මේ මේ අදහසට සම්බන්ධ මේ මේ සමගාමි වෙනවා. ඉතින් ඒකෝටි දරුව කරනවා අපේ තනිකෝ සිද්ධ වෙනවා. ඉතින් දැන් මොකද කියන්නේ මේ චෝදනා මොෂන් එක දාපේ කරා මොකද කියන්නේ? වැරදි පාර ගන්නවද නැත්නම් මේන විග්‍රහය කරනවා? යන්නේ කෝසාවක් වෙනකොට දකින්න අපි එන්නේ ඉතට ගියා භාවනාවේ අරුතුන් ආපෝසයෙන් ඒක තාක්ෂ ලස්සන නිසා ආපෝසයෙන් ඒක මතයක්ද ප්‍රත්‍යක්ෂයක්ද හරි මේ මතය දැන් දෙන්නේ කියන නිෂ්ප්‍රභ වෙලා තියෙනවා දැන් මේ ප්‍රශ්නේ අපි යන්නේ වෙන පැත්තකට ප්‍රශ්න ඇතුලේ තමයි නමුත් මම කැමති වගේ ප්‍රබුද්ධ සමිතියක අපි මම සාකච්ඡා කරුවොත් මේ අපි පහන් ගණන් ගිහිල්ලාද ඩොලර් එක කීයද සයිකෝලොජි මේ පුරුෂ ලඟනවාද කියලා නෙමෙයි කතා කරන්නේ අත්‍යන්ත දෙයකට. ඒකට මේ වගේ වැරදි තැනක වැරදි විදිහට මම ඉන්නේ කියලා දැනගත්තාම ස්වභාවයෙන් අතල්පු ඇදලා අල්ලපු කැටපෝලයක් ඇදලා යනවා වගේ හිත අපව එනවද? එහෙම නැත්නම් හිත නැවත ඒ නිවැරදි තැනට ඒකට සදාහ කරන කුචර අජත්ත භූමිය කියලා නැත්නම් අපරිබෝධලේ කියලා කියනවා. ගෝචරේ. ඒකට හිත එන එක වෙන එකක්ද කල යුත්තක්ද කියන ප්‍රශ්නේදී සභාවේ මත දෙකක් තියෙනවා. මෙතෙන්දි මම මගේ මතය පළ කරනවා මේක කරලා තියෙන රිසර්ච් එකක් ඒ රිචඩ් ඩේවිඩ්සන් නර්වස් සිස්ටම් එකේ පරිසම් කරපු පරිශ්‍රණයක් නැත්නම් අපේ කාලේ තියෙන කියලා සැලසුම් කරපු පරිශන උදේට භාවනා කරපු කෙනෙකුට කියනවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා CAT ස්කෑන් එකකට දාලා ඔයාගේ බ්‍රේන් එක ඔක්කොම දැන් මට පේන කරන දේ පේනවා. ඔයාලට පේනවා දර්ශනයක්. ඒක දිහා ඔයා විනාඩියක් බලන් ඉන්නවා. ඒකට මොළේ වැඩ කරන හැටි මම මේකත් කියලා මොනිටර් කරනවා. මෙහා පැත්තේ ඉන්නවා භාවනා නොකරපු එකනවා. ඒකටත් කියනවා මෙතන දර්ශනයක් තියෙනවා. ඔයාගේ දර්ශනය දිහා බලන්න උත්සාහ කරන්න. අපිට අවදන් දෙකේ මට මොනිටර් කරලා මට බලන්න පුළුවන්. ඒ නිසා කන්ට්‍රෝල් රූම් එකේ දෙන්න බලනවා. දැන් සත් රූපේ කරන හිතවලලා තියෙන ලෙඩා ඉන්නේ ඒ මැෂින් එක ඇතුලේ. සම්පූර්ණ මේ මැග්නටයිස් කරලා අපි මොලේ වැඩ කරන හැටි අල්ලනවා. ඒකෝද බලන තැන් මොලෙන් අහු වෙනවා දැන් බලමින්ද ඉන්නේ අහමින්ද ඉන්නේ ගන්ධ රස දෙකේ. බලහිනකොට දැන් භාවනා කරපේ කරන්න වැඩි හැකියාවක් තියෙනවා බලන දේම පවත් ගන්නවා. අනිත් එක නම් භාවිත කරන මනසක් නෙමෙයි තියෙන්නේ. බලන දේ කිව්වට මැෂින් එකේ ඉන්න නිසා බය නිසා අර මොලේ බලන තැන විතරක් නෙවෙයි ඔළුව වැඩ කරන හැමදැනම ඔළුව වැඩ කරනවා. මොකද එයාට භාවනා කරලා නැහැ එයා. අභාවිත මනසක්. මෙහෙම ඉඳලා ඒක පාට දෙන්නටම සත්‍යයක් අහන්න අවශ්‍යයි. සත්‍යයක් අහන්න සලසුවාම භාවනා කරපේකනාගේ බලන තැන ඉඳලා මොලේ අහන තැනට මේ ස්නායු මේ ස්ථානගත වෙනස් වීමක් සිදු වෙනවා. අර එක්කන අර වගේ වෙනවා. නන්නත් අපි තුන මේකයි. ඒ අහන දැන යනවා. ඊට පස්සේ බලන කොච්චර රෙසිලියන්ස් කියලා බලන නැවත ආය බලන තැනට එන්න කොච්චර ඉක්මනට පුළුවන්ද කියලා. ඒක බාහන කරපේ කෙනාගේ රෙසිලියන් හරි ඉක්මන. මොකද යාට ප්‍රතිතිල තියෙන්නේ රූපේ බලන්න. එයා දන්න සද්දෙත් දුන්නේ පරිශන කරපේ කෙනාමයි සද්දෙට හිත ගියා. ගියම් දැනගත්ත ගමන් අපවුවා. ඊට පස්සේ අනිත් එක්ක නැගෙ එනවා. බුදු උපදේශය නිසා මම අච්චර ඉක්මන කරන්නේ. බුදු භාවිත මනසක් නැති නිසා. මෙන්න මෙතෙන්දී ස්නායු ක්‍රියාකාරීත්වය පියවර දෙකකින් සිද්ධ වෙන බව එකක් නොමගිය බව දැන ගැනීම. දෙක ඉන්න තැනට නැවත යෑම. ඉන්න තැනට නැවත යෑම උපදේශය නිසා. අවබෝධ කිරීම වෙන්නේ අපේම ඇතුලේ තියෙන ආරක්ෂක ක්‍රමයකින්. මේක කියනවා emotional life of your brain කියලා කොටක රිචඩ් ඩේවිස්ගේ ගහගෙන හොරයි පොත. එක තැනක ඔක ලියලා තිබුණා. ලියලා තියාගෙන මම සංගයත් එක්ක අපි ධර්ම සාකච්ඡාද විනය සාකච්ඡාද මේකට විනය පොතේ තියෙනවා භාවනා ජීවිතේ නෙවෙයි මහාන ජීවිතේ වැරද්දක් වෙච්චාම වැරද්දක් දැනගත්තාට පස්සේ නිවැරදි කරන්න පියවර හතරක් යනවා. මේ ස්නායු පද්ධතියේ තව තියෙන තීක්ෂණ ඥානේ පියවර දෙකක් අල්ලලා තියෙනවා බුදුහාමරව කරුවෝ 2600 ඉඳලා හතරක් අල්ලලා දෙන තියෙනවා අපි ඊට වැඩිය බොහොම පොසත්. සරති විවරති උත්තානි කරෝති දේශේති. සරති කියලා කියන්නේ දැනගන්නවා මම ඉන්නේ වැඩි තැනක. අපි ඉන්නේ රූප බලන්නේ නෙවෙයි. සද්ද නැත්නම් ආනපනෙ නෙවෙයි. ඊට පිට ගියලා. ඊට පස්සේ උත්තානි කර විවරති හඳුනන එක විවරණය කරන මේ හිතම භාවනාවේ තිබේ. එයාගේ විවරති කරන්න බෑ පශ්චාත්තාප වෙනවා. හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන හිතකට වෙච්ච දේ විවරණය කරලා බලන්න. අපි පුතඥය කියන්නේ පිට ගිය ගමන් පශ්චාත්තාප වෙන ඊට පස්සේ මොනම දෙයක් කරන්නේ. දැන් ඕල් මං කට්ටියගේ ඕන දිහා බඩ පේනවා එන කාටද ඕන් පිටින්නේ. තේරෙනවද නැත්නම් යන්න දී ඉස්සරහට මොකක්ද? ඉස්සරහට ඉස්සරහට ඒකද විවර කියා දන්නවා දැන් මම භාවනා කරනවා කිවිසකට ආනාපාන. ආනාපාන නැත්නම් හිත. ඔන්න හිත මොකේ කාරි ගියා දාප් එකට වේදනාව හිත ගියා. දැන් සරුටි. සතිය වැඩ කරගන්න. අන අනවශ්‍ය තැන ඉන්නවා දැන්. අගෝචර භූමියේ ඉන්නේ. ගෝචරේ නෙවෙයි. ඊට පස්සේ ඔන්නෝඩ විවරණය කරලා බලන දෙයට මේ ඉන්න ගන්න ගණන් බලා ගන්න. මම විතින් දැන් මේ ඉන්නේ මොකද උනේ? අර කඩප්පුලි හිතම තමයි මේ. එතකොට එන විවරදී උත්හාන කරවද හිතා ගන්නවා මේක මම හරියට කරනවා මේ පිට පිට ගියා පශ්චාත්තාපුනේ නෑ මට පේනවා මගේ හිතම තමයි වැරදිච්ච බව දැනගත්තා දැන් මට පශ්චාත්තාපේ නෑ කියලා දැනගත්තේ උත්හාන කරපු ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා තව ඉන්න සංඝයා කෙනෙක් ළඟට ගිහින් දේශනා කරන්න කියලා මං ආවල් වැරද්ද කරා අපි ඉන්නේ එක අපි දෙන්නම ඉන්නේ එකම division එකේ මම ඇති වැරද්දක් වුණා ඔබ වහන්සේ මම වෙන වැරක බාර ගන්න. ඒක තීසාංශ වැරක බාරගෙන කියනවා. හොඳයි. මත්තට මේ වැරද්ද නොකරන්න පොරොන්දු වෙන්නේ කියලා. එයා බුදුහාමුදුරුවෝ නෙවෙයි. හැබැයි අපි ඔක්කොම එකම ගිවිසුමේ ඉන්සේ අමතක් කරනවා. ආයතන බන්ති සංවරය යාකර. බන්ති ඉස්සරහට මේක නොවෙන්න කඩද. මේ දේශනා කරේ නැත්නම් බව සමා වෙන්නේ නැහැ. මේ වෙච්ච සිද්ධිය හෙලිකිරීමේ පාපොච්චාරණය කිරීමේ මායя එක සමට එක මට්ටමට එනවා. සම්බවය දක්ුණා වැරද්ද ප්‍රමාණ කරා ඒ වගේම ඔබ සම්පදා සංඥාවක් කියලා අපට ගියා හෙලි කරා එල්ලෙට පස්සේ ආට බෑ උඹට ගහන කන පැන්නේ කියන්නේ ටාගට් එකේ ඉස්සරහට ආයතන හැමරේ පිටන් දැකීම අපි දිනගේ තියෙන අපි දෙන බුදුහමර කෝලන අන්‍යෝගේ භාවනා කරනකොට හිත පිටි කියන ඒක අපි කියන හිත පිටි කියේ භාවනා කරනකොට සාධ්‍යක මම සාධ්‍යකට හිත පිටි ගියා මේ කඩක් වලින් හිතමයි මේ භාවනා භාවනා කරන හිත කියන්නේ සීලෙක තියෙන සමාධියක තියෙන හිතක් උන්ට ඡාරයක් ඊපස්සේ ඒක දැනගෙන මම පශ්චාත්තාපන වෙනවා කියන එක සමාදන් වෙන්න පුළුවන් නම් සති බලේ බාටපත් වෙනවා ඊට පස්සේ මෙච්ච දේ ගැන චෝදනා කරන්නේ මට තියෙන දේ නම පොගෙදර වෙන්නේ චෝදනා කරලා ඉතින් අහු වෙනවනේ එතන නඩුවකට නඩු නෑ ඕන කෙනෙක් මට බයිජා වැරදිද බලපුවාවේ මම ඒක චෝදනා කරුවේ මම කියලා චෝදනා කරගන්න බෑ ඒක උඩ ගෙදර යන්න හොඳේ එනිසා මේක මම කෙනෙකුට දැන් කියන්නත් ඕනේ විචිත සංගතිය කියන්න ඕනේ මම ඒකට තමයි පෞ සමාදානෙ වෙන්නේ කියලා ඊට නැවත යනවා Taman ඉන්න දැන්ට ඊට පස්සේ ගෝචරජ්‍යත් භූමිත ඒකට බුදුහාමුදුරුවෝ අශෝකං විරජං ඛේමං කියලා වචන තුනක් දීලා තියෙනවා ඒක ශෝක නොකරන තැනට අපව යනවා රජස් නැත්නම් යනවා ඛේම භූමියට යනවා අන්නේ අශෝකම් දෙවියන් කියමන් තමයි අපි කලබලයකදී කොතෙන්ද ගියොත්ද අරසා වෙන්නේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි. දන්නවනම් ඉතින් ගියාට පස්සේ ගුරු පඬිසාරට කියනවා වෙච්ච වැරද්ද සියලුම පව් අවශ්‍යම කරයි. ඒ මොකද අපි හේලි කරනවා කාටද? හේලි කරන්න බෑ Taman ගැන පශ්චාත්තාප වෙන මිනිස්සු. පුතඥය කියලා කියන්නේ මේ වෙච්ච වැරදි ඔළුවේ තියාගෙන අකුසල සමාදම් වෙලා පුංචි වැරද්දකට අපායන සතේ. එයා දන්නේ ගහු ගෙවන හැටි. එයා දන්නේ ඇහිලි කරන හැටි. එයා දන්නේ සතියින් හරියට පෞටික මෙතන ඇහිටි මෙතෙන් දැවිදී මේකයි වැරද්ද මෙතෙන් ආව හන්න මේ දීලා තව කෙනෙකුට කියමනේ සාසනයක් තියෙනවා කියලා දන්නේ. එයා අර වැරද්දම පපුවේ තියාගෙන පිළිකා කියනවා. මානසික අසහන කියනවා. හෙලි කරන්න විශ්වාසවන්තෙක් නැහැ. විකරණ විශ්වාසන්ත බලවෙන එක නම් බුදුහාමුදුර නැත්නම් අපි අපි අපි මෙහෙලි කරගන්න අපි මේ එකට වෙන්නේ මොකද මම මේ අතම අද මම හිතන්නේ අසු ගානක් විතර ආවයි කියලා. 46ක් වෙනකොට සුජිත්‍ර සමාජය 46යි දැන් අපි ඉන්නේ කොළඹ පාරේ. අපි ආවේ මේ බෙදාගන්න. මේක තමයි සෞදම් කියන්නේ. මේ තමයි භාෂණය කියන්නේ. ඒක හෙලි කරනකොට ඔය දැන් කතා කරපු එක්කෙනෙක්වත් වැරදි නැහැ. ඔය එක්කිනුටත් කියන්න බෑ අනිදාස වාහනවා හිත පිට යන්නේ නැහැ කියලා. මේක සුද්ධෙට කාටල් හෙලිකර බලන්න මොන්න තරම් සාන්තියක් තියෙනවා කියන්නේ. ඒ හෙලිකරලා දැන් මම මම හෙලිදරව කරන මිනිස්සයා දෙවියන් වහන්සේ නෙවෙයි. ਸਰබලධාරී නෙවෙයි. නැත්නම් මගේ භාවනා කරන කෙනෙක්. කම්තාසුද්ධ කරන කෙනෙක් තමයි. අවතර කවදාකවත් අපිට වෙච්ච දේ වෙච්ච දේ කියන්න බෑ. අපි තමයි මේ කියොත් මං ගැන වලකොල හිතාගන්නේ. ඒ සෞතුයි සීපද ගැලිනවා කියන එහි කරන්නේ නිසා සාරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පද හතරකින් ඒ වැරද්ද අපි අච්චේ කියලා කියන්නේ අච්චේ කියලා කියන්නේ අත්තරද්ද ඊට පස්සේ වැරද්ද ඉවරයි අපි ළඟ තියෙනවා මේ ශික්ෂාවල් දේශේ 27ක් අපත්‍ය ස්කන්ධ ගාණක් තියෙනවා දේශනාපත්ති දේශනාපත්ති ඛණ්ඩ කියලා එකක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේලා දේශනා කරපමණි, පිළි කරපමණි ඉවරයි. ඒක තමයි අපි සම්ප්‍රමචාරින් සාකච්ඡා කරනවා සාකච්ඡා කරනවා මට මේක අර දුණා. පශ්චාත්තාපයෙන් නෙමෙයි කතා කරන්නේ සාහිත්‍යයක් තියෙනවා. අපිට සාසනයක් තියෙනවා වචන සත්‍යයක් තියෙනවා. ගිහිනකට යතර වෙන්න පුළුවන් ගෝචර අධ්‍යාත්මයක් තියෙනවා. අධ්‍යාත්ම අරමුණක් තියෙනවා. ඉතින් යනවා ගියත් දේශනා කෙරුවේ නැත්තම් කව සමාවෙන්නේ නැහැ. තව කෙනෙකුට කිව්වේ නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ගුරුන් පන්සල් කියන්නේ කරද්ද වෙන්නේ ඉස්සලා සතිය නම්. කරදුනට පස්සේ සතිය නම්. අතර මේ කාර්ය වෙච්චි ඔක්කොම අහෝසි වෙනවා. ඒ අහෝසි වීම උද්දීපනය වෙන්නේ තවත් ඒ වගේ භාවනා කරන කෙනෙකුට කියනවා. හෙලි කරන්න ඕනේ නැත්නම් මේ වගේ ස්වභාවයට හෙලි කරනවා අපි ඒකට කාගවත් කෙනෙහි නෑ කාගවත් අත්තන්ට හිතර ගන්න අනේ ශාසනයක් තියෙන නිසානේ අපි මේ විදිහට උක්‍ර හදා බෙදා ගැනීමක් කරන්නේ ඒ හදා බෙදා ගැනීම කරනකොට කොච්චර අහිංසකද කියලා බලන්න නැති වෙලාවදී කොච්චර ඔලමුට්ටලද කියලා බලන්න. තකතිරුද කියලා බලන්න. මාන්නකාරද කියලා බලන්න. දෘෂ්ටිගතද කියලා බලන්න. සුෂ්ණාගතද කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි තෘෂ්ණාවක් නෑ මාන්නෙත් නෑ දිට්ඨියක් නෑ අය කොහොම චුබියාවයි කියන්නේ අදාළන්න ජීවන රටාව ඉස්සන්න බයන්ටත් කතා කරන්න යන්න එපා කතා කරන්න විචික පෙරමවක් කියලා කලකලා ඉස්සර විහටගේ දෝෂයක් නෙමෙයි පුළුවන් තරම් බලන්න වෙන දේ වෙන හිතට කතා කරන්න පුළුවන් පස්සේ දෙයක් ජීවත් වෙනවා නම් දැන් නිකම්ම නිවට යනවා භාවනා කරලා එන්නේ නෙමෙයි ඇසුරෙන්ම නිවනට යනවා. අර රැණක් අඟක් හරහා යනකොට මහා ගුණම්. ඕ පරිණායකයා ළඟට බහිනවලු ඊට ඉස්සලා එන නාඹු හරියම ළඟට ගිහිල්ලා ගෑම්බියන්ට පින්නන්න දෙල්ලම් ගන්නකොට වතුර දකින්නකොට පස්සට යනවා. ගෝපරණායකයා දෙල්ලම බහිනවා. ධන මට්ටක් යනවා. ධන මට්ටක් ගිහලා දබි ගහන්න ගන්නකොට පිටිපස්සේ ඉන්න නාම්බන් දෙනවා දැන් රවුත් වැඩේ කරනවා අපිට වැඩ පෙන්නන්න ඉපා නෑන්දිය උඹයි පෙන්නන පස්සේ නෑන්දිය උඹයි නෑන්දිය කියන කම කියලා දෙල්ලු දෙන්නු ශ්‍රී ලංකාවේ දෙන්නු හේෆ කියලා කියනවා ඉංග්‍රීසියෙන් ඊට පස්සේ වදපු පැතිය වයින් අන්තිමට උදාහරණ සඳහන් කරනවා මහා ගුණා මෙහෙම යනට අද වදපු පැටියක් අර වැලේ පිටිපසට ගිහින් අද වදපු පැටියක් අද වදපු වැසිත් එකට වෙනවා අද වදපු වැස්සත් එකට වෙනවා මොකද සෙනග යනකොට අපි මේ වෙලාවේ කතා කරන්නේ ආර්ථික දේශපාලන කතා නෙවෙයි අපි කතා කරන්නේ හුත්තටම භාවනා කරන ගැඹුරක් මේවා කතා කරන්න වෙලාවක් නැහැ අපේ ජීවිතේ කතා කරන්නේම කුමහරි. අපිට පාහනේ කරගන්න බැරි. ඒ නිසා මේ ප්‍රශ්න ඉවරයි. ඔතන මේක මේක පිළිබඳව මට දීප්තිකම ෆුල් report එකක් ඕනේ. මේක කිව්වේ නෑනේ ගෑනුට පිළිමිට ගිහින් බැරිගෙන තියෙන බෝලේ තියාගෙන මම ගියේ කොහේ තමයි. ඒ ඉපදෙනකොට ඒක උදාගත්ත ඔය ලේබල් දාන්නේ. ඉතින් අපි අර මේ පට්ටම් උඩේ තියාගෙන ඉන්නවා අපි ගිහියෝ අපි කවුදකෝ වගේ නමිනු අපිට බෑ කියලා. ඔය චරිතුරු ගන්න මිනිස්සුන්ට මනුෂ්‍යයන පිළිමි කියලා නෙමෙයි. මොකක්ද කියන්නේ කියලා කියන්නේ මොකද ජීවම් මට බයිනවා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක බුද්ධ ධර්මයක් ආගමක් වශයෙන් බෙදලක් නැහැ. මිනිස්සෙක් මේ දේ ගුණ සිත්ති වල මම බ්‍රහ්මයේ ගාන්ධාරුවේ දෙවියෙක් නෙමෙයි මිනිස්සෙක්. ජීවිතයෙන් බුදුහාමුදුරුවෝ කිව්වද මම මිනිස්සෙක් කියලා. මොකද අපි තේක මට්ටමේ ඉඳගෙන ජීවත් ඉච්ඡා ගැඹුරු ගන්න. විරජන් කේමකින්ගේ සිංහල තේරුම. රජස් නැහැ. කේම කියලා කියන්නේ ക്ഷേම භූමිය. අශෝකං කියලා ශෝක නැහැ. රජස් නිරජං කියන්නේ රජස් නැහැ. ക്ഷേමී කියලා කියන්නේ කාන්තාරය නෙවෙයි. ക്ഷേම භූමිය කියලා කියන්නේ කෙන්දි මංගල විදියට අශෝකං නිරජං කියනවා ඒ තමයි මංගල මුත්තම. ඊටදී මංගල උත්තරයක් නැහැ අපි. මේ මංගල උත්තරේ වරදින්න බෑ. ඒක අහුවෙන්නේ නැහැ. අරමුණේ ඉන්නකොට ඕක වෙන්නේ නැහැ. හිත ගියාට පස්සේ අපිට දැන් ඉස්සනම් මස්ස වැරද්දක් උනේ කෑවා තමයි ලනුව කරන්නේ. ඒ වැරද්ද වැරද්ද වශයෙන් ප්‍රමාණ කිරීම අරමුණේ ඉන්නකොට වැඩි කුසලතාවයක් වෙනවා. ඒක පෞසනා කිරීමේ ක්‍රමයේ දෙන්නේ ඒකට විතරයි. නැත්තම් පුදුම මොනතරම් තොම් ගන්නත් ඔළුවේ තියෙන ගිය ලබන අපිට දැන් ඕකනේ. රැය මුදිය ගන්නකොට ඒක උදේන්නේ තෝකනේ. මේ සමාධියේ ක්‍රමයේ සතිය පුරුදු කරගත්තොත් වෙන සමාධිය පුළුවන්ක පෙන්සලේ ලියලා තියෙන්නේ ටික ටික මකන්න. පිළිගන්න කැමැතිම නැති මනුස්සය තමයි බෞද්ධය. මේක පිළිගන්න කැමැතිම නැති මනුස්සය බෞද්ධය බෞද්ධ හරියම කැමෙන් තමගේ පවුගුණ කන්දල් ටික කරේ තියාගෙන අනුන්ගත් කිය කියා අනුන්ගේ ගගා චරිතුරු ගගා කියන්නේ මෙච්චර ලස්සන සාසනයක් තියෙනවා. ඔක්කොම නම් පවු නෙමෙයි නමුත් ඒ වෙලාව වෙන පවු ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක බුදුහාමුදුර කරා කියනවා ධර්ම සජීවී අපි සංඝයා ඒක තියාගෙන මේ කටු ගන්නවා ඒ මම කිව්වට කට කනට වගේ කිව්වට ලේසි වැඩක් නෙමෙයි මේ පුදුම වැඩක් මොකද මේ කියන සමහර අය මයත් එක්ක සුළු ගාණක් මයත් එක්ක එක කරනවා උගදෙනෙක් නම් දෙන්නම් වැඩි කියන උගේ තරහින් ඉන්නේ මේ වෙලාවේ ඕවා ගැන කැමතිත් නැහැ. ඒ ඕයේ මේතන ඔක්කොම බිස්නස් කරනවා. ඒ නිසා ඔක්කොම දේශපාලනය. එතන ඔක්කොම මේ යටි කූට්ටු අදහස් තියෙන මම මොණෙන් කියන්නේ කවුද කියලා කියන්නේ නැත්නම් අහයින් කියයි කවුද කියලා. මොකද කියන්නේ දීප්ති දෙනවද මේ කියන්නේ කොට. ඔව් හරි නෑ හරි විතර වෙලා නෑ. මේ ලියුම ගන්නවා ලියනවා ලියලා අපි කරපු සාකච්ඡාවේ report එක ගන්නවා ලියනවා ඊමේල් එකක් එන්නේ අපි බලමු මොකද කරන්නේ කියලා ළමයා හම්බුනාට පස්සේ අපි යනවා ඊගාවට ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් ධර්ම කාරණාවක් ගැන තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නොකඩවා භාවනා කිරීමෙන් අවුරුදු 7ක් දින 7ක් අවුරුදු 7ේ දින 7ේ මගඵල ලබාගත හැකි බව අසායත් වෙමි. එහෙත් එම කාලය තුල මාර්ගඵල ලබා ගැනීමට නොහැකි වූ අත නොහැර භාවනා කළොත් තම අරමුණ ඉටු කරගත හැකිදයි සියලු දෙනාගේම යහපත පිණිස පැහැදිලි කර දෙන මේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ප්‍රශ්න පැහැදිලි නෑ. කවුරුහරි දීපේකන මේ එකම පැටලවල තියෙන. ආයතර කියන ප්‍රශ්න. කෞරණේ ස්වාමින් වහන්සේ නොකඩවා භාවනා කිරීමේ අවුරුදු 7ක් දින හතකින් දින හතෙන් මඟඵල ලබා ගත හැකි බව අසහායත් වෙමි. එහෙත් එම කාලය තුල මාර්ගඵල ලබා ගැනීමට නොහැකි වූවොත් අත නොහැර භාවනා කළොත් තම අරමුණ ඉටු කරගත හැකිදයි සියලු දෙනාගේම යහපත පිණිස පැහැදිලි කර දෙන මේ දෙපා නැමද ඉල්ලා සිටිමි. මාර්ගඵල එකක්. නිමිති කුලේ මේකේ තත්ත්ව ගන්න කියනවා වචන දෙයක් හෙල් කරුවොත් තමයි තේරෙන්නේ උත්තරේ මෙතන තියෙනවා. ඒක නැත්නම් ප්‍රශ්න වැරදි කියලා. අරමුණ ඊට කර ගැනීම සහ මාර්ගඵල ලබා ගැනීම කියලා දෙකක් වචන දෙකක් දීලා තියෙනවා. මාර්ගඵල ලබා ගන්න බැකන් අඩු ගන්න අරමුණ ඊට කර ගන්න පුළුවන් කියලා අහනවා. මොකක්ද අරමුණ දෙන්නේ ගන්න? ඒ කියනවා මේ නිර්වචනය කරන්න ඕනේ අරමුණු මොකද්ද මේ යාම කියලා එයා අදහස් කරන තම අරමුණු ඉටු කර ගැනීමට හැකිදයි. මම මෙතන ඒ තම අරමුණු කියන්නේ මොකද්ද කියන එක බාහිර දෙනවනම් අපිට පුළුවන් ඉස්සර ප්‍රශ්න වලට හලකට. නැත්තම් මේ නීතිඥ මාර්ගයේ නම් දවස් උත්තර බලන්න. උසාවියේ කල්පේ. මම ලියාගන්න උදේ කියන දමනන ගත්තොත් හැන්දෑවේ නිවන් දකින්න පුළුවන් කියලා බෝධිධර්ම සූත්‍රය තියෙනවා. මේ කියවලත් මේ සතිපට්ඨාන දවස් හතක් යනවා කියන්නේ. ඒ බුදුහාමුදුරුවමයි කියන්නේ. මම බොරු කියනවා නෙමෙයි පොතේ තියෙන. උදේ හරියට මේ වගේ සාකච්ඡාවල අල්ලගත්තොත් කම හැඳරන නිවන් දකින්න පුළුවන්. දැන් සේන් ඩේ සර්විස් කියලා කියන්නේ අර පෙන් තුනකට පස්සේ හොදලා නැගලා ඉදාම දෙන සර්විස් එක. අපි යන්නේ පොඩි කාලේ දවස් තුනක් පොකොද ගන්නවා කියලා එකක් නෙමෙයි. අපුල මගලේ කියන්නේ සේන් ඩේ සර්විස් කියන්නේ ඩ්‍රයි ක්ලීන් කරලා දෙන්නේ. උදාහරණ ගානේ තුනම තියෙනවා. අවුරුදු 7න් කල්යන එකක් තියෙනවා. දවස් 7න් කරලා දෙන්න පුළුවන්. උදේ දුන්නොත් හැන්දෑව කරලා දෙන්න පුළුවන්. අපි සෑහෙන ගණන්. ඉතින් ඒකත් දාලා මේ ලියුම කියන්නේ මොකද්ද මේ පරමාර්ථය මේ ලියුම ලියුපේ කරනාට එහෙම පැහැදිලි අදහසක් තිබිලා නැහැ මේ ලියන දේ. හැබැයි මොකද ප්‍රශ්නක් තියෙන ඇති අපි පුළුවන් සාකච්ඡාවක් ලක් කරන්න මේ තම මේකේ තම අරමුණ ඉටු කර ගැනීම කියන එක වර්ණ වචනය කරන්න ඕනේ. අනිත් එක මේ අවුරුදු 7යි දින 7ක් නෙමෙයි වරුව වරුවෙන් කරලා දෙනවා. සාර්වත්‍ර සංසේ ගෝලයා ගෙනත් දුන්නා පස්සේ කියනවා වෛද්‍යන වැඩක් කරගෙන ගෝලයා කියලා ගිහින් අන්ත වෙන්නේ කියලා. එනකොට බඩු සුද්ධයි. ඉලෙක්ට්‍රික් කරකේ නෙමෙයි. මේකට ඒ වගේම ඉතින් මේ සෑහෙන ගණන් බඩු ගණන් ඒක අවරිගයට හම්බ වෙන ජීවිත පරිපූර්ණ කාය ජීවිත නිර්පේක්ෂ නරබිල්ලක්ම දෙන්න ඕන. ඔයගොල්ලෝ සව් බිල්ලක් දින රූපේ රූපේ දින මේ වමතින් සාසනය අල්ලලා part time භාවනා කරලා බෑ. අර වගේ වැඩ කරනම් කම්මෝගෝචිකාගෝ පැන්න රාජාවෝ මාවෝ ගංගාවෝ පැන්න from jump to the old pond from ඒ සම්බන්ධයෙන් අපේ විනය කාටද මොනවද කියන දේ තියෙනවා ඊට ප්‍රශ්න පහක් තියෙනවා අපි අන්තිම ප්‍රශ්නේ කල්පිපා මොකද මේ උසාවියට කනවන කැමති නැහැ. ඉදිරිපත් වෙන කැමති නැහැ අපි දීප්තිට දෙනවා තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ දෙනවා ඒ වාර්තාගත විකෘතියක් කියලා අපි සුබදාරම් පැත්තෙන් අපි ඉදිරිපත් කරනවා ධර්ම සාකච්ඡාවේ එක ජවනිකාවක්. වෙන ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි මෙතනින් සතුවාරේ සමාප්ත කරන්න හදන්නේ Hungarians, do you have any, any question or anything to we are going to? Four and one. Maybe we will ask you later because then they will be bored here. So, <laughs> Okay, now this is the end of the session of the question and answers. අපේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලේ අවසානයේ අපි නැවත එකතු වෙන 12යි කීයට 12යි 30ට එක දක්වා සක්මන් කරනවා 12යි 30 ඉස්සෙල්ලා උදේ මාත් හම්බෙන්න සක්මන් භාවනාව පිළිබඳව උපදේශ බලාපොරොත්තු වෙච්චයි සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දරුවන් සමග